පිළිවෙල ගල්පිත සම්බෝධ සමිතියේ ආරාධනයේ පරිදි ඒදීම් බුදුදාස මහත්මයා විසින් පවත්වාගෙන යන කතා පරිදි අද විශේෂ කතාවක් පවත්වන නිර්වාණය මාතෘකාව. එම කතා පවත්වන දෙත සමාත අපි ගෞරවයෙන් ආරාධනය කරමු. පින්වත්නි මේ පින්කලට මතක ඇති අප ප්‍රතිපත්තාන සූත්‍රය මාතෘකා කරගෙන කතා පෙළ ආරම්භ කරන දිනෙම බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය ඒකායන මාර්ගයේ වශයෙන් වදාළා. ඒ උවත් සඳහා වූ ඒකායන මාර්ගයේ කියන්නේ සක්කාන විසුද්ධියා ලෝක පරිද්දවා සමතික්‍රමාය දුක්ඛ දෝමනස්ථාන අක්ඛඩමාය ඥායස්සා පිළමාය නිබ්බානස්ස සච්ච කිරියාව එන නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසද පවත්නා එකායන මාර්ගය එකම මාර්ගය එතන ඉස්පත්තානස්ය ප්‍රජාන වහන්සේ වදාළා ඒ විස්තර වන්නට ඇති සියදාස වීරවර්ධන මහත්මයාට වමනාවක් ඇති වුණා අපලවා නිර්වාණය පිළිබඳව නිර්වාණය මාත්‍රිකා කොට දේශනයක් පවත්වා. ඒ නිවන මාත්‍රිකා කොට පවත්වා පිළිෙන දේශනාවක් අසලා මොන්නට ඇදී ඒ අර්ථයේ මතමාත පහළ වුණා. ඒ ආගමිකයන් තමන් සදහන තමන් සීපදින තමන් සීගන්නා ආගම ඇදහිීමෙන් ඒ අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන යම් પરමාර්ථයක් වෙනවා. අන්න ඒ පරමාර්ථය කවර ආගමකේ වුවත් කලින්ම දැනගත යුතු තිබෙනවා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කෙසේ වෙතත් තරම කොහොම විස්තරයක් දැන ගැනීම අවශ්‍යයි. තමන් බලාපොරොත්තු වෙන ඒ අර්ථය කෙලවුමක් කියන එක දැන ගැනීම අවශ්‍ය වනවා. බුද්ධාගම අදහන්නම් මෙසේ. තථාගත බුදුරජාණන් වහන්සේ තම ශාස්ත්‍රීය වහන්සේ ඇතුළත පිළිගන්නා ඒ වහන්සේගේ ධර්මයට අනුව පිළිපැදීමේ බලාපොරොත්තු වන මහත් අර්ථය නම් අන් කිසිවක් නොවේ නිර්වාණය සාක්ෂාත් කිරීම. ඒ නිසා නිවන පිළිබඳව අප දැනගත යුතු තිබෙනවා. කෙනෙකුට ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන සූත්‍ර ධර්ම ආදී අනුවයි ඒ නිවන පිළිබඳව අප විසින් තේරුම් ගත යුතු තිබෙනවා. අපට බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව වදාරන ලද මුල්ම අවස්ථාව හැටියට තෙරෙන්නේ ප්‍රථම බුද්ධ වචනයයි සඳහන් වන අනේක ಜಾති සංසාරං සංඛා විස්සං අනිත්‍යං ගහකාරකං භවේ සම්සෝ දුක්ඛා ಜಾති කුමක්ඛුණං ගහකාරක දික්ඛෝති කුල ගේහං නකාහති සම්බාතේ භාසුකා භග්ගා ගහකූතං විසංචිතං විසංඛාරගතං චිත්තං සංඛානං භයමච්ඡගා යන බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදාහරණය වගේම ප්‍රථම බුද්ධ වචනය හැටියට අපේ පණ පොත්වල සඳහන් වෙන ඒ ගාථා භාගයේද නිවන පිළිබඳව සඳහන් ඒ ගාථාවෙහි විසංඛාර කියන මේ වචනය බුදුරජාණන් වහන්සේ වදාළා එන්නේ නිර්වාණය පිළිබඳ. සංඛාරය කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා භවය. එවන් හේතු ප්‍රත්‍යයන් නිසා හට ගැනීමක් නැති ස්වභාවය වන නිවන විසංඛාර කියන මේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ ඉතන වදාහා. තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් විසංඛාරයයි කියන ලබන නිවනට පැමිණියේ කියන එකයි විසංඛාරගතං චිත්තං කියන මේ අදහස. ඒකට සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්නා ධර්මයක් නිවැරදි. සංස්කාරය නම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා අත්. ඒවා තමයි පංචස්කන්ධය, ද්වාදසායතනය, අතුල්භාතු වශයෙන් බෙදා ගන්න. අප මමයි මගේ කියා කලකට ලබන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය එහෙම නැත්නම් ආයතන උත්සාහදී වශයෙන් දැක්වෙන ඒ ධර්ම සමූහය. යමක් හේතුන් සත්‍ය නිසා හටගන්නවා නම් එයට සංඛාර සංස්කාර කියන නම ධර්මයේ සඳහන් වෙනවා. සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්නා යම් ධර්මයක් වෙනවා. එයට විසංඛාරයයි බුදුරජාණන් වහන්සේ පදාවා. මේ අනිකක් නෙවෙයි නිර්වාණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුපත්වයට කරනවදාරා තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව කරන අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කොට වදාලා එහිදී දවහන්සේ නිවාණය පිළිබඳව නිරෝධ සත්‍ය නාමයෙන් පදාරා කරනවා යෝ තත්තායේව සම්හාය අතේස විරාග විරෝධෝ චාගෝ පටිච්චසමුප්පෝ මුක්ති අනාලය එන මේ වචන වලින් ඒ යෝ සත්තායේව සංහාය ඒ কৃষ্ণාවගේ අසේත විරාග නිරෝධෝ ඉතිරි නැතිව කෙරෙන යම් නිරෝධේ යන අනුපාද නිරෝධේ වේද චාගෝ කටින් සංවත් ඇරීමෙන් සත්පතින් මන් ඇරීමක් නිදීලෙක් දුක්ති අනාලයෝ කියන්නේ මේ පිළිබඳ ඇල්මක් කියන්නේ මොනවද නොඇලෙන බව. ඉතින් ඒ ලෝභය එහෙම පිටින්න අත්හැරීමේ වේද කියන මේ වචන වලින් බුදුරජාණන් වහන්සේ কৃষ্ণාවගේ අපේත නිරෝධය ඉතිරි නැතිව කරපු ලබන නිරෝධය නිවන හැටියට වදාළා. තවත් ඒ උදානවල මහන්සි වදාලා වෙනවා මහණෙනි යමක් ඇති උනේද ඇතිවන්නේද හටගත්තේද හේතුන් ප්‍රත්‍යයන් විස්සා අකස්වනු ලැබේද මේ ධර්මයන්ගෙන් නිදහසක් වන්නට බැරිය යම් අජාත වූ අභූත වූ අජර වූ අමර වූ ස්වභාවයක් නොමැත්තේ නම් කියලා ඒ විදිහට නිවද වදාලා වෙනවා අජාත අභූත අජර අමර කියන මේ වචන. අජාතං අභූතං අජරං අමරං. තවත් තැන්වලදී සබ්බ සංඛාර සමුදෝ සම්මුපදි පරිසබ්බෝ සංඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියන මේ වචනේ බුදුහන්සේ නිවන කතාව පිළිගන්නවා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේතං අග්ගමක්ඛායති යදිදං මදනින් මදනෝ විපාකෝ විනයෝ ආලය සමුද්ධාතු වට්ටුපච්ඡේතු සන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන කියන මේ අග්ගප්පතාව සූත්‍රයේදී නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පරිදි. සම්පාක් මහණෙනි ධර්මයේ වෙද්ද සංකත වූද අසංකත වූද හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා වූද හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගැනීමක් නොමැත්තා වූද යම් ධර්මයෝ විස්නම් සංකත අපංකත කියන යම් ධර්මයෝ විස්නම් විරාගෝ තේ සම්මග්ග වක්ඛායති මේ විරාග සංඛ්‍යාත වූ නිර්වාණය ඒ ධර්ම අතුරෙන් අග්‍ර ධර්මය වේ. මේ නිවන පිළිබඳ වූ ස්වභාවයන් දැක්වීම වශයෙන් මහන්සේ නිවනට පర్యాయ වූ නිවනම හමුවන තව වචන විශේෂණ වශයෙන් වදාළා යදිදං මදනු මදනු විපාක විනයෝ ආලේන සමුත්ථාතු වස්තුපච්ඡේදෝ සංහක්ඛයෝ විරාමෝ විරෝධෝ නිබ්බාන මම මේ කතාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඉකිනෙක පදයක් පිළිබඳ වූ විස්තර කතාවක් කරන්නේ මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව අප විසින් දැනගත යුතු යමක් වේ නම් ඒ දේ කවරේදයි කියන එක පමණක් ඉස්සර කිරීමයි මා බලාපොරොත්තු වන්නේ ඒ මක්නිසාද මේ එකම කතාවකින් මේ පිළිබඳ විස්තරය අවසන් කිරීමට තිබෙන නිසා බොහෝ දෙයක් ඒ කතාවට ඇතුළත් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා නිවන පිළිබඳ ඒ පැයක් නැත්නම් පැයකමාරක් පමණ වූ කාලය තුළදී අපේ ජීවිතය දැනගන්න පුළුවන්. ඒ දේ කියා දීමටයි සාකච්ඡා වන්නේ. පළමු කොට අප තේරුම් ගත යුතු තිබෙනවා සංකත අසංකත කියන මේ ભેදය. ලෝකෙහි යම් තා හටගන්නා දේ වෙත්නම් ඒ හැම දෙයක්ම සංකත ධර්ම. හටගනී ගැනීමක් ඇතිවීමක් ප්‍රතිවීමක් වශයෙන් මේව කතා කරන්නේ. ලබන යමක් වේනම් අට ගන්නා දේය ඉපදන ඉපදෙන උපදින දෙයක් කිය ආදි වශයෙන් යමක් පිළිබඳව කතා කරනවා ඒ හැම දෙයක්ම සංකත ධම්ම කියන මේ ගණයටයි ඇතුළත් අසංකතයි කියන්නේ ඒ විදිහේ හටගන්න නැත්තා වූ ධර්මයකටයි අසංකත ධර්මය කියන නම ලැබෙන්නේ ඒ හටගැන්මක් ඇත්තා වූ ධර්ම කිසිවක් ඒ හට ගැනීමට අවශ්‍ය වන උපකාරක හේතු ප්‍රත්‍යන්නේ කියන ඒවායින් තොරව හටගන්නේ නැහැ. හටගන්නා යමක් වේ නම් ඒ හැම දෙයක්ම හටගන්නේ. ඒ හට ගැනීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යන්නේ ඒකී භූත භාවය එහෙම නැතුව ඒ කවර කර්මයක්වත් හටගන්නේ නැහැ. ඒ නිසායි ඒ වාට සංකත කියන වචනය වදාලා දෙන්නේ. සත්‍ය සාමාර්ථයේ සත්‍ය සමූහයකගේ ප්‍රකාරකත්වයෙන් පහළවන ඇතිවන ධර්ම කියන තේරුම සංකත කරනවා. අසංකතයි කියන්නේ එහෙම හට ගැනීමක් නැත්තා වූ ධර්මයේ. මේ දෙකේ තිබෙන වෙනස ඒ ධර්ම වශයෙන් කෙසේද අපලකාගත යුත්තේ. යම් ධර්මයක් හටගන්නේ නම් ඒ හටගන්නා හැම ධර්මයක්ම නැති වෙනවා. හටගන්නවයි කියන්නේ ඇති වෙනවයි. ඇති වෙන යමක් වේ නම් ඒ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. ඒක කාටවත් නවත්වන්නට වළක්වන්නට පුළුවන් දෙයක්. හතගත් හැම දෙයක්ම නැතිව යන බව තේරුම් ගත යුතුයි. එමත් නිසාද හටගන්නා කිසිවක නිත්‍ය බවක් නැති ඒ හටගන්නා දේ පිළිබඳව හටගන්නට කියන්නේ උත්පාදේ ඒ උත්පාදයක් ඇත්තා වූ හැම දෙයකම සිරෙනවා භංගයයි කියන නැතිනම්. උත්පාද භංග කියන මේ දෙක නොමැති කිසිදු ඇති වෙන ධර්මයක් නැහැ. හැම ඇතිවන ධර්මයක් හට ගන්නා ධර්මයක් උත්පාද භංග කියන මේ දෙකට යටත්. ඒ උත්පාද භංග කියන මේ දෙක අතරේ ඒ ධර්මයේ පිළිබඳව යම් පැවැත්මක් තිබෙනවා නම් ඒකට තමයි කිතිය නැත්නම් ගරාව කියන්නේ. ඒ නිසා උපාදය, ඒ කියන්නේ ජාතිය, ඊළඟට ජරාව, ඊළඟට භංගේ කියන මරණයක්. හටගන්නා හැම ධර්මයකටම පොදු වූ අවස්ථා තුනක් ඇති වෙනවා පවතිනවා නැති ඒ පවතිනවායි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ කිසිදු වෙනසක් නොවේ එකාකාරම පැවැත්මක් ඒ පවත්නා කාලය තුළදී ඒ ධර්මයේ පිළිබඳ තිබෙනවා එහෙම එයද ඒ සිටිය ගැන සඳහන් කරන්නේ සිටිය නම් චරාභිමුඛව නැත්නම් භංගාභිමුඛව යන ගානේ භංගාභිමුඛව කියන්නේ භංගයේ වෙතට යන ගමනයි පිටි නාමයෙන් දක්වන්නේ. ජරා නාමයෙන් දක්වන්නේ. ඒ නිසා වෙන යම් කිසිවක් සංකතද අසංකතද කියා දැන ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළා පිළිවෙලක් සංකත ධර්ම පිළිබඳ වූ ලක්ෂණ තුන. තීවිමානි වික්කලේ සංකතත් සංකත ලක්ෂණාලි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤාලති චිතස්ස අඤ්ඤ සත්තං පඤ්ඤාලති මහණෙනි හටගන්නා වූ ධර්මයන්ගේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේය දීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ ධර්මයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේය අතමානි තීනි කවර නම් ලක්ෂණ තුනෙක්දයක් උපාදෝ පඤ්ඤායති ඇතිවීමක් ඇත්තේය වයෝ පඤ්ඤායති නැතිවීමක් ඇත්තේය හිතස්ස අඤ්ඤතප්පං පඤ්ඤායති ඒ ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක අතරේ පවත්නා කාලය තුළ ඒ පිටියගේ වෙනස් වීමක් ඇත්තේය අඤ්ඤතප්පං කියන්නේ වෙනස් බවකට දැනීමක් ඇත්තේය මෙන්න මේ තුනට කියනවා සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනේ. ඒ ඒ තමයි උපාදිත අංග එහෙම නැත්නම් ජාති ජරා මරණ. ඒ ජරා මරණයන්ට පැමිණෙන කවර ධර්මයකදී හෝ ඇතිවීම සැපත පිණිස පවත්වා දෙයක් යයි අවදාවක් කාටවත් කියන්නට බැහැ. ඒ මොකද කෙනෙක් ලෝකයේ වඩාත්ම බිය වෙන කාරණය තමයි නැතිවීමෙන් කියන්නේ. ඇති වෙන එකට නම් විතරක් බියක් නෑ. ඒ නැති වෙන එකට බොහෝ බියක්. මහ බයකට පත් අනේ මරණ සංඛ්‍යාත වූ නැතිවීමේ බිය සංකත ධර්මයන්ට නම් බලපන්නට බෑ. ඒ පැමිණෙනවා පැමිණෙනවා තමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ සංකල්ප ධර්මයන් පිළිබඳවම මේ දුක පරමාර්ථය. දුකේ කියන්නේ කුමක්ද? යා මහන්සේ වදාලේ පටන් ගත්තේම හටගැන්ම ඉපදීම කියන මෙයි දුක පිළිබඳ විස්තරය. ජාති කියන එකෙන් පටන් ගන්නවා. ජාති දුක්ඛ ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. අප්පියේ සංපයෝගෝ දුක්ඛෝ, යේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නරවති සංපි දුක්ඛං. සංකිත්තේන පංච උපාදාන කන්නා දුක්ඛං. එතකොට එතන සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛායයි වදාළේ. කොටින්ම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා මේ උපාදාන ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ දුකෙන් තොර වූ සැපතක් බෞද්ධ වූ අප බලාපොරොත්තු වන නිසා තමයි මේ තථාගත ධර්මයේ පිළිගෙන ඒ අනුව පිළිපැද ඒ සැපත ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ. ඒ සැපට තමයි නිර්වාණ සම්පත්තිය කියලා අප කවුරු පිළිගන්නවා. අන්නේ නිවන පිළිබඳව වහන්සේ වදාළා දුකයි කියන්නේ ජාතිය නම් දුක් නොමැති දුකෙන් නිදහස් වූ බව වන්නට නම් අජාතියක් වගේ. අජාති කියන්නේ ඉපදීමක් නැති බවක්. ජරාව දුකක් නම් ඒ දුක් නැති ස්වභාවය අජල වෙන්නට. මරණය දුකක් නම් ඒ දුකක් නොමැති ස්වභාවය අමර වෙන්නට. මරණයක් නැති බව. අනේ ඒ විදිහට දුක් වශයෙන් දනු ලබන මේ ස්කන්ධ පංචකයට ඒ දුකේ කියා සලකන්නේ දුකයි කියා ගන්නේ යම් කරුණු නිසාම ඒ එකද කරුණක්වත් නොමැති ස්වභාවයක් තමයි නිර්වාණයයි කියන ඒ සැප. ඒ නිසා ඒ නිවන් සැපත වදාළන බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් ඒ වදාරා තිබෙන්නේම මේ දුක් වූ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාවක් නොවන බව දැක්වීමයි. දුක්ඛ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාව කියන දුක්ඛ ධර්මයන්ගේ පිහිටන බව නිවැරදි නැtei කියන ලෙසයි උන්වහන්සේ මේ නිර්වාණ ධර්මයේ විස්තර කරන්නේ. එමත් නිසා දුකේ කියා ගන්නට අන් කිසිවක් පෙරෙයි තිබෙන්නේ අපි මේ මමයි කියා ගනු ලබන ස්කන්ධ පංචකයමයි. එතකොට මේ ස්කන්ධ පංචකයෙහි නිවන නැහැ. නිවනෙහි මේ ස්කන්ධ පංචකයක් නැහැ. ඒක හොඳ හැටි තේරුම් ගන්නට ඕනේ. යමෙක් වූ ස්කන්ධ පංචකයතු බලාපොරොත්තු වන්නේ නම් ඒ නිවනෙහි එබඳු නිවනක් කාටවත් ලැබෙන්නේ නැහැ. නිවන ස්කන්ධයන්ගෙන් විනිශ්චිත වූ ස්වභාවය. යම් තැනක ස්කන්ධයෝ වෙත්නම් එතන පවත්නේ දුක. ස්කන්ධයන්ගෙන් තොර වූ දුකකුත් නැහැ. ඒ දුකෙන් තොර වූ ස්කන්ධයෝත් නැහැ. ඒ නිසා ස්කන්ධයෝ යන්නේම දුකට. ඒ ස්කන්ධ ස්වභාවය ඉක්මවා පවත්නා ස්කන්ධ සංඛායයට ඇතුළත් නොවන ස්කන්ධ සංඛා අනිත්‍යයන් යන්නේ දැක්වෙන පරිදි ස්කන්ධ සංඛායයට ඇතුළත් නොවන ආත්ම සුඛ ස්වභාවයක් වන ධර්මයකුයි නිර්වාණ ධර්ම. එය කෙනෙකුගේ සාමාන්‍ය නුවණකින් දැනගත හැකි ධර්මයක් නෙවෙයි. එය විශිෂ්ට නුවණකින් දැනගත යුතු ධර්මයක්. කෙනෙකුට දැන් අප දන්නවා ಜಾති අන්ධයෝය කියලා පිළිසක්. උත්පත්තියෙන්ම ලබන ලබන අන්ධභාවයක් වුණට තිබෙන්නේ. ඔවුන් කිසි කලක ඉපදුනාට පසු තමන්ගේ ඇස් දෙක උපකාරයෙන් කිසිවක් බලා ගන්නට පුළුවන් අය නොවේ. ඔවුන්ට සමහර විටක යම් යම් දෙනා කතා කරනු ඇතනවා විය හැකි රතු පාටය, සුදු පාටය, කළු පාටය, දුඹුරු පාටය වලාදී මේ පාට පිළිබඳව වර්ණ පිළිබඳව. එහෙත් අන්ධ වූ කෙනෙකුට මේ කියන්නේ කවරක්ද මොකක්ද මේ පාපේ කියලා Tamante නොපෙනෙන නිසා තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. එබඳු තත්වයක තමයි නිවන පිළිබඳව සැලකෙන විට අන්ධ ප්‍රත්‍යඥයා සිටිනවා. අන්ධ ප්‍රත්‍යඥයා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාදී මේ ධර්මයන් පිළිබඳව ලේෂ මාත්‍ර වූ දැනුමක් ලබා සිටින හුදු කෙලෙස් වලින් වරිත වූම ප්‍රත්‍යඥයායි අන්ධ ප්‍රත්‍යඥයායි එවන් කෙනෙකුට නිර්වාණ ධර්මය එවන් ධර්මයක් දැයි කියන බව කොහොමදවත් සිතා ගන්නට ඒ නිවන පිළිබඳ අනුමානයෙන්වත් කලකාගත හැකි වන්නේ කල්යාණ ප්‍රත්‍යඥයාට සත්‍යඥයන්ගේ කල්යාණ සත්‍යඥයන්. ඒ ඒ ඉතිරික්කනා ලබා පිළෙන ධර්ම ඥානයට අනුව නිවන පිළිබඳව සලකා ගන්නවා විතක ඒ නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කිරීමක් නම් නොවේ. ඒට කියන්නේ අනුමාන ඥාන. කාරණාව මුල්කව නිවන පිළිබඳව සලකා ගැනීම. නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි වනුයේ සතර මාර්ග ඥානය මාර්ග ඥාන සතරක් තිබෙනවා ඒ සතර මාර්ග ඥානයන්ගෙදී නිර්වාණය පිළිබඳව දත හැකි බව ඒ නිසා නිවන පිළිබඳව ප්‍රකාශ කරන එක් තැනක අභිධර්මා සංග්‍රහය නිර්වාණය දක්වා පිළිදෙන්නේ මෙබඳු පාඨය නිබ්බානං ලෝකුත්තර සංඛාපණ චතුමග්ග ඥානේන සච්චිකා සම්පන්න මග්ග බලාන මාලම්බන සූතං වාන සංඛාපාය සංහාය නික්කම්පත්තා නිබ්බානං විපංච නිර්වාණය වනාහි ලෝකෝත්තරේ යයි නම් කරනු ලබන සතර මාර්ග ඥානයන්ගෙන් දැනගත හැකි වූ සාක්ෂාත් කළ හැකි වූ කියන්නේ දැකගත හැකි වූ මාර්ගඵල පිටවලට අරමුණු වන්නා වූ වාණයයි කියනු ලබන පෙරපර භවයන් එකට ගලපන වාණයයි කියනු ලබන ඒ කියන්නේ වාණ කියන්නේ රැහැන කියන තේරුමෙන් ඒ වාණයයි කියනු ලබන কৃষ্ণාවෙන් නික්මුණු යම් ස්වභාවයක් වේ නම් එයද නිර්වාණයයි කියනු ලැබේ එතකොට ලෝකෝත්තර යයි කියනු ලබන ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර සිත්ය කියා නම් කරන ඒ සිත් වලින් සතරක් වන සතර මාර්ග සිත් සෝතාපට්ටි මග්ගචිත්ත සකදාගාමි මග්ගචිත්ත අනාගාමි මග්ගචිත්ත අරහත් මග්ගචිත්ත කියන මේ සතර මාර්ග සිත් වලින් ඒ සිත් වල තිබෙන ඥාණය චතුමග්ග ඥාණයන කියලා කියන්නේ මාර්ග ඥානයන්ගේ සෝවාන් මාර්ග ඥාන, සකදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන කියන සතර මාර්ග ඥානයන්ගෙන් සච්චිකාපබ්බ සච්චිකාපබ්බේ කියන්නේ සාක්ෂාත් කළ යුතු. ඒක සිංහලයෙන් කියනවා නම් කිය යුතු තිබෙන්නේම දැකිය යුතු කියන. දැක්කේ කොහොමද ප්‍රත්‍යක්ෂව දැකිය යුතු? කුමකින්ද අර සතර මාර්ග ඥානයන් නුවණින් දකින්නේ ඇහෙන් නෙවෙයි නුවණින් දැකීම සතර මාර්ග ඥානයයි කියනු ලබන ලෝකෝත්තර ඥාන සතරෙන් දැකිය යුතු වූ ඒ මාර්ග සිත්වලට හා ඵල සිත්වලට අරමුණු වන්නා কৃষ্ণාව පෙරපර භවයන් එකට සම්බන්ධ කරන නිසා වාන කියලා කිව්වේ. වාන නැත්නම් රැහැන කියන තේරුමෙන්. ඒ তৃෂ්ණාවෙන් නික්මුණු බව. ඒ කියේ তৃෂ්ණාවෙන් කෙලෙසක බව අරමුණු කර නොහැකි බව. ඒ නිවනෙහි ඇත්තේ. ඒ නිසා වාන සංඛාතාය සංහාය නිකන්ත. නිබ්බාන සෞඛ්‍ය නිර්වාණයන් කියන්නේ එය ස්වභාව වශයෙන් එහි පවස්නා කාන්ත ස්වභාවය වශයෙන් නම් එකමයි නිවනමයි. ඒ දෙවදෑරුම් වශයෙන් දක්වා තිබෙනවා ඒ අවබෝධය කරන්නන්ගේ වශයෙන් නැත්නම් ඒ අවබෝධ වන ඒ නිවනට පැමිණෙන අවස්ථාවන්ගේ වශයෙන් සෝපාදිතේස නිපාන ධාතු අනුපාදිතේස නිපාන ධාතු කියන මේ දෙආකාරයක් දක්වා නිවන නම් එකමයි. ඒ ආකාර ભેදයක් හිතක්වත් නෑ. දැන් අපි කිව්වා ඒ නිවන මාර්ග ඥානයෙන් දැකිය යුතුයි. ඒ සාමාන්‍ය දැකීමකට නම් අපි සාමාන්‍යයෙන් දකින්නවා කියන්නේ එහෙන් දකින්න එකට නැත්නම් ඒ උපකාරයෙන් කරන දැකීම. එහෙම දැකීමක් වන්නට නම් ඒ දකින්න ලබන වස්තුව නැත්නම් ඒ අරමුණ රූපාරම්මණයක් වන්නට ඕන. වර්ණ රූපයක් වන්නට ඕන. වර්ණවත් දෙයක් වන්නට ඕනේ ඇසින් දැක ගන්නට නම්. ඇසින් ගන්නට පුළුවන් නැත්නම් චක්කු විඥාණයෙන් දැනගත හැකි වන්නේ වර්ණ රූපේ පමණයි. ඒ බඳු ස්වභාවයක් නොවේ නිර්වාණය. එහෙම ඇහෙන් දකින්නට පුළුවන් ස්වභාවයක් නෙවෙයි. ඒ නිසාම මේ නිවන පිළිබඳව දේශනා කරන එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කේවත්ත සූත්‍රයේදී වදාළා කියන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පතං එත්ත ආපෝච පඨවි තේජෝ වායුන ගාධති එත්ත දීගංච රස්සංච අනුසුලං සුභාසුඛං එත්ත නාමංච රූපංච අපේ සංසංජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපවිච්ඡති කියා බුදුරජාණන් වහන්සේ එය නිර්වාණය පිළිබඳව වදාළා. දැන් මේ ගාථාවෙන් කියවෙන කරුණු සලකා බලන විට අපට තේරෙන්නේ විඥානං කියන වචනයක් මුලින්ම උන්වහන්සේ වදාළා තිබෙනවා. විඥාන. දැන් විඥානං කියන මේ වචනය අපේ ධර්මයේ ප්‍රේතන ඉන්නේ හිතේ කියන තේරුම දීම සඳහා විඥාන ශබ්දය විජානාති විඥානං දැනගන්නේ විඥානමයි කියන්නේ අරමුණ දැනගන්නේ විඥානයයි ඒ නිසා විජානාති විඥානං කියා කර්තෘ සාධන විග්‍රහයෙන් විඥාන ශබ්දය දක්වා තිබේ තවත් ඒ දැනගැනීමේ උපකරණයේ හැටියට යම් කිසි අරමුණක් දැනගැනීමේ උපකරණයේ හැටියටද ඒ විඥාණය විග්‍රහ කොට දක්වන කර්ම සාධන විග්‍රහයක් තිබෙනවා විජානාති ඒතේ නාති විඥානං ඒ කර්ම කොටගෙන දැනගන්නේ නුයි විඥාන නමි එතකොට දැනීම කරන උපකරණයේ හැටියට ගැන ඒ විග්‍රහය කර තිබෙනවා විජානාති ඒතේ නාති විඥානං විඥාන ශබ්දය සිත පිළිබඳව වදාරන තැනදී තවත් ඒ පිළිබඳ විග්‍රහයක් එනවා විඥාන මත්තං විඥාන විඥාන මත්තං විඥාන කියන්නේ දැනගැනීම මාත්‍රය විඥානමයි ඒකට කියනවා භාව සාධන විග්‍රහය ඒක කර්තෘ සාධන විග්‍රහය කරන්නා හැටියට දැනගැනීම කරන්නා හැටියටගෙන සිත විග්‍රහ කිරීමයි අන්තිම සාධන විග්‍රහය ඒ දැනගැනීමේ උපකරණයේ හැටියටගෙන කරන විග්‍රහයටයි කරන සාධන විග්‍රහය කියන්නේ. එහෙම කල්පිරු කෙනෙක් කල්පිරු කියන්නේ කරන්නා හැටියටවත් කිරීමේ උපකරණයේ හැටියටවත් නොගෙන පුදු කිරීම මාත්‍රයක් ලෙස දැක්වීම තමයි භාව සාධන විග්‍රහය කියන්නේ. එතන කරන්නෙකුත් කිරීමේ උපකරණයකුත් වශයෙන් ලැබෙන්නේ නැහැ. බුදු කිරීමක්, බුදු දැන ගැනීමක් පමණක් පිළිදෙනවා. දැන ගැනීම මාත්‍රයක් පිළිදෙනවා. එලෙස කරන විග්‍රහය කියනවා භාව ආදන විග්‍රහය. ඒ තේරුම් තුනේ නැත ඒ විග්‍රහ තුන අනුව තමයි විඥානං කියන වචනය සිතයි කියන තේරුම දීමට යොදාගත යුතු වන්නේ. විඥානං කියන වචනයෙන් හිත දක්වන්නේ නම් මේ විග්‍රහ තුනෙනුයි ඒ දැක්විය යුත්තේ. විජානාති විජා විජානාති විඥානං විජානාති ඒතේනාති විඥානං විජානනමත්තං විඥාන දැන් මේ තේරුමින් නෙවෙයි මේකද තේරුම කිව්වක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන මා මේ මා දැන් නිවන පිළිබඳව කීමට බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක්. දැක්ුවා ඒ ගාථාවේ විඥානං කියන එක වදාළා. එතන විඥානං කියන එක විග්‍රහ කරමින් තිබෙන්නේ විජාති සම්පන්ති විඥානං විජාති සම්පන්ති කියන්නේ දැනගත යුතු හේයින් විඥාන නමි. ඒකට කියන්නේ කර කර්ම සාධන විග්‍රහයක්. දැන් විඥාන කියන වචනය ඊට කලින් විග්‍රහ කරේ කර්තෘ සාධන, කර්ම සාධන, භාව සාධන කියන මේ විග්‍රහ තුනේ. විඥානං කියන මේ ගාථාවේ කියන විඥානං අනිදස්සනං ආදී වශයෙන් කියන ගාථාවේ විඥාන ශබ්දය විග්‍රහ කළ යුතු වන්නේ විඥානිතබ්බං පීති විඥානං දැනගත යුතු හේයින් විඥානං ඒ නිවන විඥාන කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ එක අවස්ථාවක්. විඥානං කියන එතන දක්වා පිළිෙන්නේ සිතක නෙවෙයි නිර්වාණය. මක්නිසාද විඥානිතබ්බං කීති විඥාන. දැනගත යුතු හේයි විඥාන නම්. කුමකින්ද දැනගත යුතු වන්නේ? විශිෂ්ට වූ නුවණකින් විශිෂ්ට වූ ඥානයකින් එය දැනගත යුතුයි. එහෙම දැනගත යුතු වූ ඒ නිවන රූපාදී ආරම්මණයක් මෙන් රූපාරම්මණයක් මෙන් ඇතින් දැකිය නොහැකි බව දැක්වීමට ඊළඟතම වහන්සේ වදාරනවා අනිදස්සවන් කියන වචනය. අපි රූප පිළිබඳව ඉගෙන ගන්නා විට අවිධර්මයේ ඉගෙන ගන්නා පිටුතුන් ගන්නවා ඇති. සනිදස්සන රූපය අනිදස්සන රූපේ කියලා රූප කොටස් දෙකකට බෙදෙනවා. අත්ථි රූපං අනිදස්සනං අත්ථි රූපං අනිදස්සනං. අනිදස්සනං කියන්නේ චක්කු විඥාණයෙන් දැනගත හැකි රූප ඇත්තේය. අත්ථි රූපං අනිදස්සනං ඒ චක්කු විඥාණයෙන් දැකිය නොහැකි රූපද ඇත්තේය. චක්කු විඥාණයෙන් දැකිය හැකි රූප තිබෙන්නේ එකයි. ඒ රූපයට කියන්නේ වර්ණ රූපේ කියන්නේ. ඒක තමයි රූපාරම්භණය කියන්නේ. රූපාරම්මණය වර්ණය. අනිත් රූප 27ම අනිදස්සනයි. ඇතෙන් දකින්නට බෑ. ඒ නිසා ඒවට කියනවා අනිදස්සන රූප. එතකොට චක්කු විඥාණයෙන් ගත හැකි රූපයට කියනවා සනිදස්සන රූපය. චක්කු විඥාණයෙන් දත නොහැකි අනිත් රූප වලට කියනවා අනිදස්සන රූප. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙදී විශිෂ්ට වූ නුවණකින් දැනගත යුතු මේ විඥානං යනුවෙන් පදාලකේ නිවාන ධර්මය කෙනෙකුගේ මතසින් නැත්නම් චක්කු විඥානයේ දැනගත නොහැන බව දැක්වීමට අනිදස්සනං කියවන අනිදස්ස ඇතෙන් දකින්නට බැහැ ඊළඟට මහන්ත බදාවන්නේ අනන්තං කියන මේ වචනය නිර්වාණය දැක්වීම. අනන්තය. අනන්තය කියන්නේ කොනක් නැත්තේය. කොනක් නැහැ. අන්තයක් නැහැ. හටගන්නා හැම දෙයකටම අන්ත දෙකක් හා මැද වෙනස් ඒවායේ මතමු මැදක් තිබෙනවා නම් ඒකත් එක කොටසක් හැටියටගෙන දක්වන්නට පුළුවන් මුලක් නැදක් අගක් තිබෙනවා. ජාතියක් ජරාවක් මරණයක් තිබෙනවා. උත්පාදයක් සිටියක් භංගයක් තිබෙනවා. එව නැත්නම් මේ දෙකක් පමණක් ගන්නවා නම් කොන් උත්පාද භංග උත්පාද බය කියන මේ දෙක තිබෙනවා. ඇතිවීමක් තිබෙනවා නැතිවීමක්. ඒ හට ගන්නා කිසිදු ධර්මයක මේ කොන් දෙක නැතිව තිබෙන්නට බෑ. මේ කොන් දෙක තිබෙනවා. අත ගැන්නේ මුල් කොනයි නැති වීමේ අග කොන. උත්පාද සංඛ්‍යාත වූ මුල් කොන, භංග සංඛ්‍යාත වූ අග කොන. උදේ කියන මුල් කොන, වයේ කියන අග කොන. අත ගන්නා හැම දැන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. එය අනන්තයි. ඒකේ හටගන්නේ මුල් කොනක්වත් නැතිවීමේ අගතුණක්වත් කියලා එහෙම කොන් ඇති ධර්මයක් නෙවේ. එහෙමනම් නිවන පිළිබඳව සර්වකාලිකත්වය ඔය කරුණුලින් දක්වනවා. නිවන අසුවල් දිනෙහිදී හටගත් ධර්මයක් කිය. අසුවල් කාලයේ පවත්නා ධර්මයක් කියලා එහෙම කාල භේදයක් නිවන පිළිබඳව නැහැ. අතීත නිවනේ, වර්තමාන නිවනේ, අනාගත නිවනේ කියලා එකක් එමත් නිසාද මේ කර්ම ව්‍යාපකත්වය හැමදාම පවත්නා භවයේ කියන එක කවදාවත් හට නොගත් හේ. කවදාවත් හටගත් ධර්මයක් නෙවේ. හටගත්තේ නම් ඒ හට ගැනීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන් පිළිගන්නට ඕන. අන්න හට ගැනීමක් නොමැති ස්වභාවයක් වන ඒ නිර්වාණයට හට ගැනීමේ මුල්කොණක් වූ නැතිවීමේ අගකොණක් වූ නැති බැරි බුදුරජාණන් වහන්සේ වදාරනවා අනන්තං ඒ මේ අනාන්ත වූ මේ නිර්වාණ ධර්මය සබ්බතෝ පබම් සබ්බතෝ පබම් කියන්නේ ඒකේ සිරු පිටක් පිට හැකි ප්‍රධාන තේරුම තමයි සබ්බතෝ කියන්නේ හැම පැත්තෙන්ම හැම පැත්තෙන්ම පබ කියන වචනය සොටට නම සොට කියන්නේ මේ වෙන සඳහන් ගංගකට මූදකට ඇතුළු වීමට පිටවීමට සොටවල් කියන්නේ සොට අන්න ඒ බඳු කොටකට කියනවා පබල් කියන්නේ. එතකොට සබ්බතෝ පබහන් කියන්නේ හැම තැනින්ම ඒ නිවනට පිවිසීමට කර්මස්ථාන සංඛ්‍යාත කොටවල් ඇත්තේ කියන්නේ. සබ්බතෝ කවර කර්මස්ථානයකින් හෝ ඒ නිවන් නැමැති සාගරයට ඇතුළු වන්නට පුළුවන් ඒ කර්මස්ථාන සංඛ්‍යාත කොටවල්. ඒ නිසා සබ්බතෝ පබහන් හැම පැත්තෙන්ම අතුළු වීමට හැකි කොටවල් ඇත්තේය. තව තේරුමක් තමයි පබලී කියන එකෙන් ප්‍රභාස්වර බව පැහැපත් කරන නික්‍රේෂී බව දක්වන. ඒ නිවනේ මේෂ මාත්‍ර වූ මල මලතඩයක් කෙලස් බව ඇත්තේම නැති නිසා හැම ආකාරයෙන්ම අති පවිත්‍රයි. ඒ නිසා අබ්බතෝ පබහං ඊළඟට මහන්සේ වදාරන ඒ පාඨයෙන් දක්වන්නේ එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නදාදති පඨවි ආපෝ තේජෝ වායෝ කියේ සතර මහා දුක්ඛ මේ සතර මහා භූත දැක්වීමේදී දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ ඒ භූත හා එකතුව පවත්නා සියලුම රූප වෙයි ගන්න තක්ක මොකද යම් තැනක මහා භූත ඇත්තේද එතන තමා උපාදා රූපය මේ උපාදා රූපයන්ගේ පැවැත්මක් කවදාවත් වන්නට බෑ මහා භූතයන් හා එක්ව පවත්මක් නැත්නම් මහා භූත ඇති තැනකමයි උපාදාන රූප ඇතිවන්නේ. ඒ මොකද මහා භූත නිසා ඇතිවන රූප නිසායි ඒවට උපාදාය රූපී කියන්නේ. එතකොට මේ මහා භූත හතරම පිළිබඳව වහන්සේ වදාළනවා. එත්තේ ඒ නිර්වාණයෙහි ආකෝච පඨවි තේජෝ වායෝ පඨවි ආකෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෝ නගහදති නොපීතයි නොපීතයි කිසිදු ප්‍රතිෂ්ඨාවක් ඉවනෙහි නෑ මේ මහා භූත සතරට. එයින් අදහස් කරන්නේ මොකක්ද? ලේෂ මාත්‍ර වූ රූපය ධර්මයක් ඒ නිවනේ නැත්තේය. නිවනේ ඒ කිසිදු රූපයක් නැහැ. එත් ආපෝච පඨවි තේජෝ වායෝ දදා. යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ භූත රූපයෝ ඒකී භූත වේද. එහෙම තැනක තමයි ඒ රූපානුසාරයෙන් දැක්විය හැකි වන්නේ දිගයි, කොටයි, මහතයි, කීවි ආදී වශයෙන් සතහන් දක්වත හැකියි. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළනවා මේ එකද රූපයක්වත් නැත්තා වූයේ නිර්වාණයෙහි එත්ථ දීඝංච රස්සංච අනු තුලං සුභා සුභං දිගය කොටය සිහිය මහත්ය හොඳය නොහොඳය කිය හැකි කිසිදු බවක් රූප බවක් ඇත්තේම නැති. දොර රූපයන්ගෙන් මොනම දෙයක්වත් ඒ නිවනේ නැත. එක්ක නාමංච රූපංච අසේතං උපරුද්ධති. ඒ නිවනේහි නාම රූප ධර්මයෝ අසේසං ඉතිරි නැතිව උපරුද්ධති නිද්දනේ එයින් දක්වන්නේ කුමක්ද ඒ නිවනෙහි කිසිදු නාම රූප ධර්මයක් පවත්නේ නොවේ විඥානස්ස නිරෝධේන එත්තේසං උපරුද්ධති විඥානස්ස කියන චරිම විඥානයාගේ චරිම විඥානය කියන්නේ රහතන් වහන්සේගේ චුතිය ඒ ධර්ම විඥානයාගේ නිරෝධයෙන් රාතන් වහන්සේගේ සිතිසිත ඇතිව නැතිවීමෙන් ඉච්ඡේසං උපවිච්ඡති ඒ වහන්සේ ධර්මින් සිටි මේ පංචස්කන්ධයේ එන නාම රූප ධර්ම සියල්ලම සිඳියේ නැත්තම් නැතිවයේ සංසිඳියේ කියන්නේ එතන පෙන්වන්නේ අනුපාද නිරෝධය නැත්තම් අනුපාදා පරිනිබ්බාන මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිර්වාණය දේශනා කළා. ඉතින් මේ නිවන අප කවුරු ප්‍රාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනා බලයෙන්ම පමණක් ලබාගත හැකි ධර්මයක්ද නොවන බව තේරුම් ගත යුතුයි. ඒ නිවන ප්‍රාර්ථනා බලයෙන් පමණක් ලබාගත හැකි එකක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනාව සමුද්ධ වීම සඳහා අවශ්‍ය කරන ඒ ගුණධර්ම පිළිම කළ යුතු පිළිතුර. එදින්ද අප තේරුම් ගත්තා නිවනෙහි පංචස්කන්ධය නැති බව. පංචස්කන්ධයේ නිවන පවතින්නේ නැහැ. නිවන කියන්නේ පංචස්කන්ධයගේ අනුත්පාද නිරෝධය. අන්තයේ වචනේ මම පාවිච්චි කළ අනුත්පාද නිරෝධය. දැන් මේ ස්කන්ධ පංචකයේ ඇතිවීමට හේතු වදාරන බුදුරජාණන් වහන්සේ දුක්ඛ සංඛාරිය සත්‍යයේ හැටියට දේශනා කොට බදාවේ යායම් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා తత్ర తత్రాభినంగిని සයතිදාන් කාම තණ්හා භව තණ්හා භව තණ්හා පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත වූ මේ දුක්ඛාරිය සත්‍යය පහල කරවන සමුදයාරිය සත්‍යය හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ কৃষ্ণාවයි තණ්හාවයි කාම තණ්හා භව තණ්හා භව තණ්හාව කියන ප්‍රභේදවල ඒ ත්‍රිවිධ වූ কৃষ্ণාවයි මේ දුක්ඛ කන්දහාගේ ඇතිවීමට හේතුව වන ධර්මය සමුදයාරිය සත්‍යය එළමොන බලන්න ඒ සංදයාරි සත්‍යයේ කියන්නේ සංහාව නම් සංහාව. කුමක් පිළිබඳ වූ සංහාවද? කුමක් පිළිබඳ වූ සංහාවද? ඒ කියන්නේ කිව්වෙන්නේම දුක පිළිබඳ වූ සංහාව දුකට තිබෙන ආසාව. දුක දුකක් හැටියට නොදන්නා හේතුවෙන් දුකට තිබෙන ආසාව තමයි මේ දැනගන්නේ ඒ මුදන්නාදේ පිළිබඳව දැන ගැනීම ඉබේ සිදුවන දෙයක් නම් නෙවේ. ඉබේ සිදුවන්නේ. ඒ සිදු කරගත යුතුයි. කොහොමද සිදු කරගන්නේ? ඒකට දත යුතු ධර්ම තමයි මේ පිළිබඳව දැනගත යුතු ධර්ම තමයි මේ ස්කන්ධ පංචකය කියන්නේ. කෙනෙක් උක්ඛා පරිචිච්ඡා ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඉගෙන ගන්න. ඒ ස්කන්ධ පංචකය නාම රූප වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නාම රූප සංඛ්‍යාත වූ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ ස්කන්ධ පංචකය සමන්විත වන්නේ යම් ධර්ම සමූහයකින් නම් ඒ ධර්ම පිළිබඳ වූ මේ ධර්මයන් ගැන ඒ ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ එතනත්තා දැනගත යුතුයි. විශේෂ ලක්ෂණ. පඨවි ධාතුව නිවන්දක්, ආපෝ ධාතුව නිවන්දක්, තේජෝ ධාතුව නිවන්දක්, වායෝ ධාතුව නිවන්දක්. සිතේ කියන්නේ නිවන් ස්වභාවයක්, වේදනාව නිවන් නිවන් ස්වභාවයක්, චේතනාව නිවන් ස්වභාවයක්, සංඥාව නිවන් ස්වභාවයක් ඔයාදී වශයෙන් ඒවා පිළිබඳව වෙන වෙනම දැන ගැනීමක් වෙන ඉස්සෙත් තිබෙනවා. ඒක ධර්මයේ යෙදීමෙන් කරන්නේ. ඒ ඒ ධර්මයන්ගේ හටගන්නේ හේතු. මෙන්න මේ මේ හේතු නිසා මේ ධර්මය උපදිනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥාන ඇති වෙනවා. යාදී වශයෙන් ඒයට ඉගෙන ගත යුතු එතකොට මේ නාම රූප ධර්මයන් දෙන් කිරිය කර ගැනීමක් ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ විශේෂ ලක්ෂණ දැනීමක් ඒ නාම රූපයන්ගේ සාමාන්‍ය ලක්ෂණ දැනීමක් මේ නාම රූප ධර්මයන්ගේ හටගන්නා හේතුන් ප්‍රත්‍යයන් දැනගැනීම කියන මේ ටික ඒ තනත්තා බලමු කොට කළ යුතු කියලා. ආයේ කීවේ මොන කරුණද? ඒ ටිකයි කියන්නේ විදර්ශනා භූමිය. ඒකට කියන්නේ විදර්ශනා භූමිය. ඒ විදර්ශනා කරන තැනත්තා විසින් අවශ්‍යයෙන්ම දැනගෙන තිබිය යුතු කරුණු ටිකක්. ඒ ටික දැනගන්න. ඊළඟට ඒ තැනත්තා විදර්ශනාවේ කියන මේ භාවනාව කරන්නට විදර්ශනා ඒ විදර්ශනාවේදී ඔහු නාම රූපයන් පිළිබඳව තමා ඉගෙනගත් දේ ඊට වඩා සියදහස් ගුණයෙන් හරි හැටියට දැනගන්නවා තමා උපදවා ගන්න ලබන විදර්ශනා නුවණින් ඒ නාම රූප ධර්මයන් පිළිබඳව තමා ඉගෙනීමෙන් ලබන ලද ඒ අනුමාන ඥානය නාම රූප ධර්මයන් පිළිබඳව විදර්ශනා නුවණින් දැන ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පමුණවා ගන්නවා. ඒ පමුණවාගෙන ගත තැනට තමා නිවන පිළිබඳව තරමින්වත් අනුමාන ඥානයෙන් සලකාගත හැකි වන්නේ නාම රූප ධර්මයන් පිළිබඳව තත්වය නම් නිබඳුයි. Taman ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක නිසා මෙබඳුයි කියලා Tamanට තේරුණා. නිවනෙහි මේ ස්වභාවය එහෙම පිටින්ම නැති තන නැත්නම් මේ ස්වභාවය එහෙම පිටින්ම ඉක්මවා තිබෙන ධර්ම ස්වභාවයක් නිවනේ කියන එක ඒ නිසා නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට බලාපොරොත්තු වන තැනැත්තා විසින් ඒ නිවන් සැපත සිදු කර ගැනීමට නම් පළමු කොට ඒ නිර්වාණය අපේක්ෂා කරන්නේ මෙහි යම් වරදක් නිසා නම් මෙහි තිබෙන දෝෂය හරි හැටියට දකින්නට ඕන. එහෙම නොදැක දැන් කිසිම කෙනෙකුට තමාගේ තමා පිළිබඳව මේ පංචස්කන්ධයේ ඇති දෝෂය ආදීනවය හරි හැටියටම පෙනෙන්නේ නැත්නම් පෙනුනේ නැත්නම් ඒ තැනට නිවන පිළිබඳව ඇතිවනවා නම් යම් ඇඟීමක්, යම් දැනත්තක්, යම් වමනාවක්, යම් ඕනෑකමක්. ඒ ඕනෑකම එතරම් ප්‍රබල ඕනෑකමක් වන්නටම බෑ. අනිසාද තමා මේ ස්කන්ධ පංචකයේ ඇත්ත දැක්කේ නැති. ඒ නිසා ස්කන්ධ පංචකයේ පිළිබඳව බලමු කොට දැනගෙන ඒ ස්කන්ධ පංචකයම නැවත නැවතත් දැනිය යුතු තිබෙනවා ඒ ස්කන්ධ පංචකයේහි පවත්නා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කාගෙන්වත් අසා දැන ගැනීම විපාකව තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥාණයට වැටහීම සිදුවන්නේ. අනේක තමයි උසස් වූම විදර්ශනා ඥානය වන්නේ. සස්ම විදර්ශනා ඥාන දර්ශනාවේ කියන්නේ කොහොමද කියන්නේ කියලා කිව යුතු දෙන්නේ. කන්න පංචකයේ පිළිබඳ අනිච්ඡං දුක්ඛං අනාත්තා කියන මේ ත්‍රිලක්ෂණය යම් කෙනෙක් සිටියේද ඒ තනත්තා විදර්ශනා ඥානය ඇති කරගත්ත තැනත්තයි. එතකොට මේ විදර්ශනා ඥානය ඇති කරගත්ත තැනත්තාටයි නිවන පිළිබඳව තේරුම් ගත හැකි වන්නේ නිවන තව ප්‍රත්‍යක්ෂ නොකළා. නිවන පිළිබඳ తත්වය යන්තමින් හෝ තේරුම් ගත හැකි වන්නේ. මේ ස්කන්ධ පංචකයේ ඇති තත්ත්ව දැනගත තැන ඒ නිසා එතකොට ඔහුට පෙනෙනවා ස්කන්ධ පංචකයේ තිබෙනවා දුක. නිවනෙහි ඒ දුකක් නැහැ. ස්කන්ධ පංචකයේ තවත් මේ අනිත්‍ය බව. නිවනෙහි ඒම අනිත්‍ය බවක් නැහැ. උත්පාද වය කියන කොන්නැත්තේ මේ ස්කන්ධ පංචකයේ නිවනෙහි එවන් කොටක් නැහැ. මේ රූප රූප ස්කන්ධය පිළිබඳව තමයි වර්ණයක් තිබෙනවා නම් ඒ ඇත්තේ. දිගත් පළලක් දීනි බවක් මහත් බවක් ලක්ෂණේ කියා ගන්නා සුභ බවක් අලක්ෂණේ කියලා ගන්නා අසුභ බවක් එහෙම පවස්නේ නම් ඒ බවක් නේරුම් උපස්සම්ති. එබන්දක් ඒ නිවැරදි නෑ. ආදි වශයෙන් නිවන පිළිබඳ හැඟීම මනසේ ඇතිවන්නේ ස්කන්ධ පංචකයේ පිළිබඳ ආදීනවය දෝෂය ලක්ෂණය ස්වභාවය හරි හැටියට විදර්ශනා ප්‍රඥාවෙන් ඒ නිසා නිවන් බලාපොරොත්තු වන තැනැත්තෙකු විසින් කළ යුතු තිබෙන්නේ කුමක්ද? කුමක්ද කළ යුතු තිබෙන්නේ? ඒ නිවනින් මෙහා පවත්නා වූ ස්කන්ධ පංචකය පිළිබඳව හරි හැටියට තේරුම් ඒ නිසා මෙතෙන්දී අප සැලකිය යුතු තිබෙන කරුණ තමයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍රයාට රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍රයාට දේශනා කොට වදාළා ගමනේනච පත්තප්පෝ ලෝකස්සන්තෝ සුදාචනං නච අපත්වා ලෝකන්තං දුක්ඛ අත්ති පමුච්ච ගමනේනච පත්තප්පෝ ගමන් කරලා නම් කෙනෙකුට පැමිණිය නොහැකිය ලෝකස්සන්තෝ සුදාචනං කිසිම කලක ලෝකෙහි කෙලවරට ගමන් කරලා ලෝකෙහි කෙලවරට කිසිවෙකුට අවදාවක් පැමිණෙන්නට බැරිය නච අප්පත්වා ලෝකන්තං දුක්ඛාති පමුච්චන ඒ ලෝකෙහි කෙලවරට නොකමින නම් කවදාවත් දුකේ දුකෙන් මිදීමක්ද නොවන්නේය එතකොට දුකෙන් මිදෙන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ දැනස්සා ලෝකෙහි කෙලවරට පැමිණෙන්නට ඕනේ ලෝකාන්තයට පැමිණෙන්නට ඕන මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේ ලෝකයයි කියා ඒ ලෝකාර්ථයයි කියා වදාලේ කුමක්දේ කියන එක. ඉමත්මින්ගේව ව්‍යාමවත්තේ කලේවරේ සසන්නම් සමනකේ ලෝකංච පඤ්ඤකෝදි ලෝක සම්පයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පට්ඨලංච යන්නේ බුදුරජාණන් වදාලා මේ භවයක් පමණ වූ සිතත්හා සංඥාවක් ඇත්තා වූ මේ කලේබරේම මේ ශරීරෙහිම ලෝකයක් පනවදී යන ලෝකයේ දැත්තේය. මේ ලෝකයේ දෙය ලෝකයක් පලවන. ලෝක සමුදය මේ ලෝකයේ ඇතිවීමේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ ඇතිවීමේ හේතුවක් වේ නම් ඒ හේතුව කෘෂ්ණාවද මෙයම අතුරු කොට දෙයයි කියදී. ලෝක නිරෝධංච. එතකොට ලෝක නිරෝධයයි කියන මේ ස්කන්ධ පංචකයෙන් විනිර්මුක්ත වූ ඒ ස්කන්ධ පංචකයාගේ අනුපාද නිරෝධ සංඛ්‍යාත ඒ නිවනද පැනවිය යුතුව තිබෙන්නේ මේ අනුස්කාරයේ ඒ නිසා මම බලාපොරොත්තුවා ලෝක නිරෝධංච පඤ්ඤපේ ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදංච ඒ ලෝක නිරෝධ ගාමී ලෝක නිරෝධේ කියන ඒ නිවනට පැමිණීම පිළිබඳ වූ ප්‍රතිපදාවද මෙහිම පළවදී කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා මේ නිවන් සොයන කෙනෙකු විසින් නිවන් සොයා යන කෙනෙකු ඒ සෙවීම කළ යුතුව තිබෙන්නේ කොතනින් පටන් දෙනද කියලා බලන්න. ජීවන සොයාගත යුතුව තිබෙන්නේ කොතැන? ඒ සෙවීම කරන තැනත්තා බුදුරජාණන් වහන්සේ වදාළහ අනර්ග පරිේෂණයයි අරිය පරිේෂණයයි කියන මේ දෙක පිළිබඳව තේරුම් ගත යුතුයි. යමන් වදාළ අනාර්ය පරිේෂණයක ඒ කියන්නේ උසස් නොවන සැලීමක්. එහෙම නැත්නම් පහත් සැලීමක්. අරිය පරිේශණයේ කියන උසස් සැලීමක්. ආර්යයන් විසින් කරන ලබන සැලීමක් තිබේ. මේ දෙක තේරුම් ගන්නට ඕනේ දෙයක්. බුදුරජාණන් වහන්සේම වදාරන පරිදි අත්තනෝ ಜಾති ධර්මෝ සමානෝ ಜಾති ධර්මං කියන පරිමේසාමි ආදි වශයෙන් තමා ජාතිය ස්වභාව කොට ඇති කෙනෙකුට සිටිනේ ජාතිය ස්වභාව කොට ඇති දේවල් සොයන ජරාව ස්වභාව කොට ඇති කෙනෙකුට සිටිනේ ජරාව ස්වභාව කොට ඇති දේවල් සොයන ව්‍යාධි ය ස්වභාව කොට ඇති කෙනෙකුට සිටිනේ ඒ ව්‍යාධි ස්වභාව කොට ඇති දේවල් සොයන මරණයේ ස්වභාව කොට ඇති කෙනෙකුට සිටිනේ මරණයේ ස්වභාව කොට ඇති දේවල් සොයන තමාම කිලුටු වන ස්වභාවය ඇති කෙනෙකුව සිටිනේ එවන් කිලුටු වන ස්වභාවයන් ඇති දේවල් මුස්වේන ඒ සෙවීම බුදුරජාණන් වහන්සේ වදාළව අනාර්ය පරිේශණය අමාර්ය සත්‍ය ඒ ලෝක සත්‍යය හැම ලෝක සත්‍යයකම සාමාන්‍යයෙන් කරන පරිේශණය නම් එයයි අනාර්ය පරිේශණය තමා දෙලොව සිටමින් බලාපොරොත්තු වෙනවා පරලොව සැපක් පරලොව සම්පත්තියක් පරලොව ස්කන්ධ පංචකයක් එපමණක් නෙවෙයි මෙලොවදීම තව තවත් ඒ ස්කන්ධ පංචකයන් තමා සැපපින්ස පවත්නා බාහිර ස්කන්ධ පංචක ඒ වගේම තමා සැපපින්ස පවත්නා අයිතියා කලකනු ලබන ජීවන ඉඩකඩම් ආදී වශයෙන් පවත්නා මේවා දැස් කර ගැනීම ආදී නොයේ විදිහට දිහිදී යන දිහිදී යන ඒ ආකාරය වලින් ඒවා රැස් කරගන්න. ඒවාටයි ආසන්න. බුදුරජාණන් වහන්සේ අරිය පරිේෂණයේ කියලා දැක්වේ මොකද්ද? මානෙනි මහත් ඒ ප්‍රත්‍යජන භූමියේ සිටියේදී සිටියේදී කරන ලද පරිේෂණය නම් එයයි. අත්තනෝ ජාති ධම්මෝ සමානෝ යාදී වශයෙන් මහත් තහන් වහන්සේ කරපු පරිේෂණය දක්වනවා දෙවීම. ඉවරාන මහණෙනි මට කලබල හිතුණා අදහසක් වුණා පහළ වුණා අදහසක් මේ ජාතිය ස්වභාව කොට ඇති කෙනෙකුගේ සිටිනේ ජාතියක් නැති ස්වභාවයක් හොයන්නට ඕන ජරා ස්වභාවය කොට ඇති කෙනෙකුගේ සිටිනේ ජරාව නැති ස්වභාවයක් හොයන්නට ඕන මරණීය ස්වභාව කොට ඇති කෙනෙකුගේ සිටිනේ මරණයක් නැති ස්වභාවය හොයාගන්න ඉතින් විරාදි වශයෙන් මේක පහළ වෙලා තමන් වහන්සේ ඒ අජාතින් අජරන් අමරන් යෝගක්ඛේමං විපාරං පරියේසුත්තාං කිය මේ නිවන සෙවපි හැටි වහන්සේ දේශනා කරනවා. එනිසා නිවන් සොයා යන තැනැත්තෙකු විසින් නිවන් සොයා යන තැනැත්තෙකු විසින් ඒ සෙවීම ආරම්භ කර යුතු තිබෙන්නේ කොතනින්ද කියා සලකතොත් ගිය જાතියේ සමාගයේ ස්කන්ධ පංචකය පිළිබඳව සලකා හෝ අනාගතයේදී තමන්ට ලැබෙන්නට බලාපොරොත්තු වන තමා සිටින ලබා තමා බලා ලබා ගන්නට බලාපොරොත්තු වන ස්කන්ධ පංචකය ගැන සලකා ගැනීමෙන් පෝරුව මේ වර්තමානයේදී තමා ලබා සිටින මේ ස්කන්ධ පංචකය පිළිබඳව සොයාගෙන ඒ දෙවීම කරන්නේ මේ ලෝකයයි සොයා ගන්නට තිබෙන්නේ මේ ලෝකයේ යමෙකු සොයා ගත්තේ නම් ඒ සොයාගත් තැනට තමයි මේ ලෝකයෙන් එතර වූ සාන්ත සැපත වූ නිර්වාණය සොයාගත හැකි වන්නේ. අන්න ඒකයි දතයුතු කාරණය. එබැවින් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තාන සූත්‍රාදී නොඑක් සූත්‍රවල දේශනා කොට තිබෙන්නේ මේ ගැරණු දෙවි. උන්වහන්සේ මොන මොන ආකාරයෙන් මේ වදාරා පිළිවෙල. ආනාපාන සතියෙන් පටන් ආනාපාන සතියෙන් පටන්ගෙන ඒ කායානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ අවසන් කොට ඇති සතිපට්ඨාන සූත්‍රාන්තිහි වෙන මොනවත් නෙවෙයි මහන්ස දක්වන්නේ මේ ඡන්ද පංචකය පිළිබඳ වූ තත්වාකාරයේ ඇතිසැටිය දැනගැනීමේ ක්‍රමයමයි දක්වා තිබෙන්නේ ඒ අනුස්ථාරයෙන් නිවන ප්‍රත්‍යවේක්ෂා කිරීම එතකොට අප බුදුරජාණන් වහන්සේ වදාළ නිවන පිළිබඳව වදාළ විඥානං විශිෂ්ට වූ ඥානයකින් දතේසුයි නිවන ඉබැවිණියට විඥානයි කීවා සතර මාර්ග ඥානයන් කෙරෙහි නිවන දතේසුයි. ඇතින් මේ දැකගත හැකි බවක් නැහැ ඒ නිසා අනිත්‍ය කරන්නේ. ඇතිදීමේ මුල් කොට නැතිදීමේ අග කොට ඒ දෙක අතරේ පවත්නා මැද යම් කොනක් හැටියට දක්වන්නට පුළුවන් නම් එය එහෙම නෑ ජීවිතේ. ඒ නිසා නිවන අතීතක් නෙවෙයි, නිවන වර්තමානයක් නෙවෙයි, නිවන අනාගතයක්. එබැවින් නිවන කාල විමුක්තයි කියලා කියන්නේ. ඒ කාල විමුක්ත වූ බව දැනීමයි නිර්වාණය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් වන්නේ. අන්ත සංකල්පය. ඒකට අතීත නිවන වර්තමාන නිවන අනාගත නිවන කියන දෙකක් නෑ. එබැවින් නිර්වාණය සර්වකාලිකත්වය ඒත් එක්ක. නිවන කොතනද පවතින්නේ කියලා ගත්තොත් එහෙම සමහරවිට නිවන පිටක තැනක් එහෙම දක්වන්නට බෑ. එහෙම පිටක තැනක් දක්වන්නට බැරි නිසා කොයි තැන සිටින කෙනෙකුට වුවත් ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට හැකි බැරි. නිවන හැමතැනම තිබෙනවායි කියවත් වරදක් නෑ. නිවන මෙතන ඉඳන්ගෙන පුළුවන් කෙනෙකුට නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට මේ නියම මාර්ගයෙන් සමත් කරනවා. දෙව්ලොවට ගිහින් පස්සේ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. බබලව ටිකක් දේ කියන ප්‍රත්‍යක්ෂ කරන්නේ කිව්වා. ඒ නිසා ඒ නිවන කිසිදු තැනක අතුවල් තැනක තිබෙනවා කියා දැක්විය නොහිතත් කොයි තැනක සිටියදී උවද පාකට හැකි බැරි නිවන අනතරව තිබෙනවා කියලත් වරදක්. ඊළඟට ඒ නිවන නිවනින් සත්‍යයේ සිටිනවාදයි කියලා කිව්වොත් මේ නැති සත්වයක ඒ නිවනෙහිද ලැබෙන්නට බෑ. මෙහි නැති බව මමයි. මෙහි නැති මමයි කියන කෙනෙක් ඒ නිවන හිත නෑ. මම මෙතන නැතිකොට එතන කොහෙද වන්නේ? අදුදු සලකා ගන්න මති මාත්‍රයක් පමණක් තිබෙනවා. මති මාත්‍රය. ඒ නිසායි තමයි මේ ගැන හොයන්න තියෙන්නේ. කෙනෙකුට නිවන පිළිබඳව ප්‍රකාශ කරන විට ඒ නිවන කරා තමාගේ සිත ඇදී නොයන්නේ. ඒ නිවනේ ඉති මමයි කියන එක කියලා නෑනේ. කියලා හරිගෙනයි ඒ නිවන පිළිබඳව අපේක්ෂාව කෙනෙක් අත්හරින. ඒ මමයි කියන කෙනෙකු වශයෙන් සැලකනු ලබන මේ ශබ්ද පංචකයේදී නැති බවම තමයි නිවනේ තිබෙන මහා ශාන්තිය. ඒක තේරුම් ගන්න. කොහොමද ඒක තේරුම් ගන්නේ? කොහොමද තේරුම් ගන්නේ? ධාතු ධර්ම අපේ ප්‍රශ්න කියන ශරීරය මේ ශරීරයයි සිතයි කියන දෙකක් තිබෙනවා අපට නාම රූපේ කියන ඒවාට මේ නාම රූප ධර්ම කුංජයක් වූ මේ මම ඉතිහාස කලකා ගන්නවන මේ ස්කන්ධ පංචකය අපට කොයිතරම් දුක් පිණිස පවතින දෙයක්ද කියන එක මේ ගැන සිතා බැලීමෙන් තේරුම් ගන්නට පුළුවන් සමහර විටක කෙනෙකුට ඇතිවන ශාරීරික වේදනා දුක් වේදනා. සමහරුන්ට ප්‍රත්‍යක්ෂයි. සමහරුන්ට ඒ අවස්ථාවලදී ඒ ඇතිවන වේදනාවක් මොන තරම් බලවත් වේදනාවද කියන එක තමන්ට දැනෙලා තිබෙන නිසා ප්‍රත්‍යක්ෂයි. තමන්ට දැනෙන. ඒක දැනෙන වේදනා ඇති අය අපාපලේ කොයි තරම් ඒ ඒ අවස්ථාවලදී ඇති වුණු වේදනා දුක් වේදනා ඒ වගේම සමහර විටක සමහරෙක් සමාත ඇති වූ ඇතිවන්නා වූ දුක් වේදනාවන් ඉවසාගත නොවන අවස්ථාවලදී වෛද්‍යවරයන්ට පවා කියන අවස්ථා තිබෙනවා. අනේ බුද මහත්මයෝ එහෙම නැත්නම් දුෂ්කර මහත්මයෝ මට මැරෙන්න මොන හරි දෙන්න. එහෙම කියන අවස්ථා තිබෙනවා. ඒ වුන් මැරෙන්න තිබෙන ආශාවන් කාන්නේ මේ වේදනාවෙන් කරන පීඩාව ඉවසාගත නොවන බැරි වූ එවන් ප්‍රකාශ වූ කරන්නේ. මක්නිසාදේ බඳු වේදනා උපදින්නේ මේ ස්කන්ධ පංචකය තිබෙන නිසා. ස්කන්ධ පංචකය තිබෙන නිසා. මේ වේදනාව කවුරු හැටියටද කෙනෙක් ගන්නෙ? මේ වේදනාව කවුරු හැටියටද ගන්නෙ? මම හැටියට ගන්නෙ. එහෙම නැත්නම් මගේ වේදනාව හැටියට ගන්නෙ. මම නම් මේක ඒ මගේ නම්. මම කොහේද ඒබඳු වේදනාවකට කැමති වන්නේ? මම කවදාවත් මේ වේදනාවට කැමති වන්නේ නැහැ. ඒබඳු වේදනාවක්. මම සැප වේදනාවකට කැමති වෙයි මම කියන එක්කන නමුත් ඒක දුක් වේදනාවකට කවදාවත් කැමති වෙන්නේ නැහැ. නමුත් මේ දුක් වේදනාව අර සැප වේදනාව මම කියලා ගන්නවා වගේම මගේ කියලා ගන්නවා වගේම මේ දුක් වේදනාවත් මම කියන මගේ කියන එකක් නෙවෙයි වෙන එකක් වන්නද නැහැ. අන්න මේ මම කියන මගේ කියන වේදනාව ගැන හුවද සලකා බැලුවොත් කෙනෙකුට තේරෙන්නේ මේ ඡන්ද පංචකය පරිහරණය කිරීමෙන් සමාත විනිවිදට සිදුවන මහ දුක්ඛ ස්කන්ධයේ දෙබඳු. ඒ දුක් වේදනාව ගැන පමණක් තමයි. දෙබඳු දේවල් පමණක් ලැබෙන්නේ. අපිට කොයිතරම් බුදුරජාණන් වහන්සේ ඒ දුක් පිළිබඳව දේශනා කරන තැන වදාරන්නේ ජාති. ඒ ජාති දුකේ කියන එක බොහෝ විට අපට තේරෙන්නේ නැහැ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ වදාරා අපේ මේ මිනිස්යෙකු හැටියට මිනිසෙකු හැටියට මෞර්තික ප්‍රතිසම්පි ගන්නා තැනට ඒ ප්‍රතිසන්දිගත මොහොතේ පටන් මව් විසින් නිවන තුරු ලබන දුක කොයිතරම් දුකක්ද කියන එක ඒ తත්වය විඳ තැනස්සාට ආපසු හැරි ඒ දුක පිළිබඳව ස්මරණය කරන්නට සිහි කරන්නට පුළුවන් නුවණක් උපදවාගෙන බැලුවොත් විසක නැත්තම් තේරෙන්නේ නැහැ. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ තරම් දුක ඒ මෞකසදී ඒ ඒ මෞකසදී ඉඳගත් සත්‍යය ලබනවා. ඊළඟට මෞතුසින් නිහිමන අවස්ථාවලදී මොනතරම් දුකකටද භාජන වන්නේ කවුද මෞතුසින් නිහිරුව ඇතිලේම දිනා වෙලා කතා කරලා සැප සම්පත් ගැන ප්‍රකාශ කරන්නේ හැම දිනම පිළිවන්නේ අඬින්නේද ඊළඟට එතෙන් සිට එතෙන් සිට කිසිවක් කර කියාගත නොහි තමාටම කිසිවක් කර කියා ගන්නට බැරි තමාගේ මල මුත්‍රවල ලදින නැග සිටින කාලය ගැන උවද සැලකුවොත් සමාජයේ ඇඟට පහන පහන නැත්නම් සමාජයේ ශරීරයේ විදින මදුරුවත් ඒව කවුරුත් එළවා ගන්න සමහර විටක සමාජයේ ශරීරයේ යෙමී තැන්වලට වැටිලා සමහර කන කුඹි එළවා ගන්න දෙහිම පුළුවන්කමක් තිබෙනවා ඒ කුඩා වයසේ මහත් දුක හරියට අපායට වැටලා ඉන්න දුකක් වගේ දුකක් කුඩා කලදී ඒක ඒ ඒ කුඩා කාලයේ පිළිබඳව ආපසු හැදී බලා ඉන්නට පුළුවන් නුවණ. ඒ විඳ දුක අරමුණු කරන්නට පුළුවන් ශක්තියක් ඇති කරගන්න මිසක නැත්නම් දකින්නට නැහැ. ඒ බුදුරජාණන් වහන්සේව සියල්ලම දේශනා කොට වදාළා. ඉතින් ඊළඟට සමාගයේ උපක්‍රමයෙන් පිළි කරගන්නා ශාරීරික දුක් වේදනා සුල්තරම් එහාට මෙහාට දුවා පැනන අවස්ථාවලදී අපාල් ගැනීම, දුවා ගැනීම ආදී වශයෙන් ඒ වගේම මව්පියන්ගෙන් මුටිකට කන අවස්ථා පිට ළමයින්ගෙන් මුටිකට කන අවස්ථා ආදී වශයෙන් ඔබ සලකන විට මේ ස්කන්ධ පංචකේ නිසා මේ මේ සියලුම දුක් ලැබෙන්නේ ශාරීරික වශයෙන් දෙදෙනෙක් හැදෙනවා සමහර විට අවදානම මොනකට පරිධාන ආදී ඉගෙනගත්ත එහෙම ආයත උනද මේ ශාරීරික පීඩා එළඹුණු කල්හි බොහෝම සිත දුර්වල වෙනවා බොහෝම ලාහික බවට පත් වෙනවා මා දන්නා ආරන්න කොහොම බණදහම් වල කටයුතු කරන දින්දහම් කරමින් සිටින විලමුදල් වලින් වත් කොහොසත් කම්මේ කෙනෙකු පිළිබඳව මට මේ ඊයේ දැනගන්න ලැබුණා. දැන් ඉන්නේ මහරගම පිළිකාරෝ කුසාලා. මොකද කාර්ය අර මේ පිළිකාරී කියන දිව්‍යඥාන කෙනෙක් ඇතුළත්. ඉතින් නා විත්‍ය මහත්මියක් ඒ මහත්මියව බලන්න ගියා ඇඬුවයි. ඇඬුවා. මොකද මේ අඬන්නට සිදුවන්නේ? ඇයි අඬන්නට සිදුවන්නේ? මේ ස්කන්ධ පංචකය නිසා නේද අඬන්නේ? ඒ ස්කන්ධ පංචකය නිසා අඬු හඳුනු ජලු කඳුළු මහා සාගරවල ජලයට වැඩි. ඒ තරම් කාලයක් අපි මේ දුක් විඳගෙන ඉන්නේ මක් නිසාද? මේ නිර්වාණ සම්පත්තිය ප්‍රත්‍යක්ෂ කරගන්නට කීර්තිය. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ යති ඒ ස්කන්ධ පංචකයට ආවේනික මහත් වූ දුක්ඛ ස්කන්ධය ගැන කලකා බලන කෙනෙකුටම පමණයි නිවන පිළිබඳව හිතා ගන්නට පුළුවන් විදලී පිළිවෙලක්. ඒකේ එක ශාරීරික වශයෙන් ලැබෙන එක දුක් වේදනාවක් ගැන සිතා හෝ ඒ අත ඒ ඒ තත්වයේ ඒ නිර්වාණීයති සම්පත්තිය කාන්ත බව තේරුම් ගන්න. නිවන හිතෙන්නේ මොන සැපයක්ද කියලා කෙනෙකු අසුවොත් ඒකට පද්ධතින උත්තරයයි. දැන් සැපයි කියන ඒවා ප්‍රධාන වශයෙන් අපිට බෙදත හැකි දෙක. එකක් තමයි මුලින සැප. අනිත් එක සංසිඳීමේ සැපය නැත්නම් සාන්ත සැප. විඳින සැපේ කියන එක ක්ෂණ භංගුනේ. ඒක ක්ෂණ භංගුනේ. ක්ෂණ භංගුනේ කියන්නේ ඇති වෙන නැති වෙන්නේ. කොයි තරම් සැපද දැන් අපි කායික වශයෙන් ලබන සුඛයක් මානසික වශයෙන් ලබන සුඛයක් ඒ කායික සුඛය මානසික සුඛය ඇති වෙලා නැති වෙනවා ඒ තිබෙන වෙලාවේදී ඒක සැපයි ඒක නැති වී යාමම දුක සමහර විටක ඒ ඒ නැතිව යාමම Tamanta බලපින්නන තරම් දුකක් බවට පැමිණෙන්න පුළුවන් දුකක් ගෙන දීමට හේතු වන්නට පුළුවන්. තමා වින්ද සැපය නැති වෙන්න. ඒ නැතිව යාමම මහ දුකට කාරණයක් වෙනවා. ඒ නිසා ඒ අනිත්‍ය වූ විඳින සැපේදී බුදුරජාණන් වහන්සේ සැප බවක් දක්වන්නේ නැහැ. එබැවින් උන්වහන්සේ බදාන්නේ යම් කිසි වේදිකාන් සබ්බස්සන් දුක්ඛ සුඛිබදා. යම් කිසි විඳීමේ නම් විඳින යම් කිසිවක් වෙනවා. ඒ විඳින හැම දෙයක්ම දුකයි කියා කියනවා. ඒකට විඳින හැම දෙයක්ම දුකයි. එහෙනම් නිවන එහෙම විඳින විඳීමක් නෙවෙයි විඳනයක් නෙවෙයි. නිවන එවන් විඳනයක් නෙවෙයි. ඒ විඳීම ආදී සියල්ලෙන් වෙන විනිරුද්ධ වූ සාන්තියක් නිවනේ කියන. ඒ සාන්ත සැපය අප කොහොමද තේරුම් ගන්නෙ? ඒකෙහි ආ විවිධ සැපයේ තිබෙන වෙනස කොහොමද තේරුම් ගන්නෙ? දැන් අපි ගනිමු කෙනෙක් බලවත් වූ රෝගයකින් පීඩා බලපොතේ නම් එවන් නම් පිළිබඳව සඳහන්. සිටුවරයන් පිළිබඳව සිටු භාර්යාවන් පිළිබඳව එහෙම සඳහන් වෙනවා. බලවත් වූ හිස විජාවෙන් පෙළෙනු අය පිළිබඳව. ඒ බලවත් වූ හිස විජාවෙන් පෙළෙනු සිටුවරයෙකුට දෙහෙත්කල ජීවිත වෙනතුමාට සිටු භාර්යාවගේ සිටුවරයාගේ ඒ සිටුවරයාගේ පුත්‍රයාගේ ඒ වගේම ඒ සිටුවරයාගේ ලේලිගෙන් කියන මේ හැම දෙනාගෙන් මසුරන් 4000 4000 බැගින් කෑලි ලැබුණු බව අශ්වය අසුරතාදී මේවාද කෑලි ලැබුණු බව සඳහන් වන කතා අපි බලමු එනවා ඒ කුමකටද ලැබුණේ විතර විසරුජාවක් සුවතර කුමකටද එක විසරුජා සුව කරපු නිසා ඒ වෙදතුමාට දුන්න කෑගේ පණුව සතුටු පණුව ඒ එක විසරුජාවක දෙන් නිදහස් වීම එතරම් පරිත්‍යාගයක් කිරීමට තරම් වූ සකතක් සාම්පියක් Tamanට ලබා දුන්නේ නම් මේ පංචස්කන්ධ සංඛ්‍යාත වූ මහත් වූ රෝග කුඤ්ජයෙනවා නිදහස වශයෙන් ලැබෙන ඒ ශාන්ත වූ නිර්වාණ සම්පත්තියේ ඇති ශාන්ත සැපය කොයි තරම් දැයි කියලා සලකා ගන්නට අපිට පුළුවන් වන්නට ඕන. දැන් එක සත්වයේ එක සත්වයේ වූ ඒ නිර්වාණ සම්පත්තියට නොකන්නේ නම් නිවන සාක්ෂාත් නොකලේ නම් යතත් පිරිසෙන් සෝවාන් මාර්ග ඥානය උපදවා දෙනවත් සෝවාන් ඥානයෙන් සම්පූර්ණ ලැබෙන ප්‍රඥාවය උපදවාගෙන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරා. ඒ තනස්සාත නිවනට පැමිණි කෙනෙක්. නිවනට පැමිණි කෙනෙක්. කොහොමද කරුනේ? නිවන අරමුණු කිරීම වශයෙන් ඒ තනස්සා පැමිණුණා. ඔහු පැමිණි නිවන දක්වන්නේ සෝපාවිශේෂ නිබ්බාන සහතික. ඒ ඒ නිවනට පැමිණීම නිසා සිදුවුණු සාන්තිය ඔහු පිළිබඳව දක්වනවා නම් කොහොමද දැක්විය යුතු වන්නේ? සතර අපායෙහි ඇතිවන්නා වූ යම් පාප දුක් පිටේ නම් ඒ සිත් සියල්ලගෙන් මේ තනත්තා නිදහස් වෙනවා. නිදහස් වෙනවා. බරදාවි යම් පාප දුක් පිටේ නම් ඒ දුක් සියල්ලම සම්භවයකට සීමා කරා. සීමා කරා සත්‍යකතු පරිමුඛය. එතකොට ඉන් පිටස්තරව තිබෙන යම් පාප දුක් පිටේ නම් ඒ දුක් සියල්ලගෙන් මේ තනත්තා නිදහස් වෙන්නේ කෙසේද? මේ සෝවාන් මාර්ග ඥාණයෙන් නිවනට පැමිණීමේ හේතුවයි. නිවන ප්‍රත්‍යක්ෂ කළා. ඒ හේතු වෙනුයි ඒ දුක් සියල්ලම නැති වෙනවා. එන් සාධු විද්‍යාන් වහන්සේ එක අවස්ථාවකදී වදාවා කියනවා. නිය මතු පිටට පස්තිකක් අරගෙන මහණෙනි මාගේ මේ නිය මතු පිට තිබෙන පස්ද වැලි මේ පොළවේ තිබෙන පස්ද වැලි. ස්වාමී ඔබ වහන්සේගේ නිය පිට තිබෙන්නේ ඉතා සල්ප පසකින්. පොළොවේ තිබෙන පතනලියද ස්වාමී බොහෝ සං අන්න ඒ වගේ මහණෙනි යම් පුද්ගලයෙකු සෝවාන් මාර්ග ඵලයන්ට කැමිනේද ඒ තැනට ශේෂව තිබෙන දුක්ඛස්කන්ධය ශේෂව තිබෙන මේ පංචස්කන්ධ දුක්ඛස්කන්ධය මගේ මේ නියපොත නියමක පිට නියමක තිබෙන පස් ගැනීම ඉතා සල්ප වේවි. ඔහුට සංසුනී ගිය දුක්ඛ ස්කන්ධය මේ මහා පොළොවේ තිබෙන පස්වැනිය කියලා බුදුරජාණන් වහන්සේ කතාවා. එතකොට එයින් තේරුම් ගත යුතු වන්නේ කුමක්ද? ඒකනත්තා සෝවාන් මාර්ග ඥානියන් ප්‍රත්‍යක්ෂ කරන ලදේ නිවාම සැපත කොයි තරම් ඒකනත්තාට සාන්තිය දෙන්න බලතුනා. ඔහුගේ කර්ම කොටගෙන විඳින සැපක් නැහැ. විඳින සැපක් නෙවෙයි. හරියට රෝගයක් බලවත් වූ රෝගයකින් පීඩා වී තැනැත්තා ඊට වුණා කරන ඖෂධ දේශේතාගේ පාවිච්චි කිරීමෙන් ඒ රෝගය සංසිඳවාගෙන සිටින අවස්ථාවකදී කෙනෙක් ඇසුවොත් දැන් කොහොමද කියලා හිතනවා. කියනවා දැන් හොඳයි. අන්නේ දැන් හොඳයි කියන ඒ අවස්ථාව නැගලා විතර ඔහු අර දුකෙන් නිදහස් වීම නිසා ලැබෙන හොඳ බව දුස ඔහු අමුතුවෙන් විඳින සැපයි කියලා දෙයක් අපේක්ෂා කොට නෙවෙයි කියන්නේ. ඒ වගේ දෙයක් තමයි ඉවනේ පිළෙන ශාන්ත සැපයක්. ඉවනේ පිළෙන ඉවම ශාන්ත සැපයක්. දුකෙන් නිදහස් වීම. විසක සැපක් විඳීමක් කියලා නෙවෙයි. දුකෙන් නිදහස් වීම. ළමයේ පුතා අපි ගන්න ළමයේ පුතා. ඒ ළමයා බොහොම ගංග ළමයි, ගංගකාර ළමයි. මව්පියන් නිතරම කරන්නේ ඔහුට පාර දීම. ගහනවා ගහනවා. සමහර විටක වේලලට හම ගැලවිලා එනවා. එහෙමත් ගහන අම්මා තාත්තලා ඉන්නවා. දෙදෙනි ඒ ළමයා විඳින්නේ කොයිතරම් දුකක් මේ පහර වැඩි වීම නිසා විඳින යම් කිසි කලකදී මේ මෞඛ්‍යයන්ට තේරුම් ගියොත් මේ දරුවාට මෙහෙම කරන්නේ හොඳ නෑ. මෙහෙම කාලලා ඔහු හදන්න පුළුවන් කමක් නෑ කියලා උන් කලන එක නවත්තනවා. එතකොට මේ ළමයාට තැලීමෙන් සිදුවන දුක ඊට පස්සේ ඇතිවන්නේ නෑ. මෞඛ්‍යයන් මේ තැලීම කරන්නේ නැති නිසා. ඒ නිසා ලබන අමුතු සැපක් කියන එකක් තිබෙනවා. විවිධ සැපයක් තියෙනවා. එහෙම දෙයක්. කොහොමද තිබෙන්නේ? අර දුකෙන් මිදුණු බව. දුකෙන් මිදුණු බව. අන්න ඒ වගේ. ඒ දුකෙන් මිදීම කෙබඳු ශාන්තියක්ද කියන එක දුක ඇති එක්කෙනාටයි තේරෙන්නේ. දුක නැති එක්කෙනාට නෙවෙයි. අන්න ඒ දුක ඇති එක්කෙනා දුකේ තරම තේරුම් ගන්නට ඕන. ඒ කොහොමද තේරුම් ගන්නෙ? Tamange ප්‍රත්‍යක්ෂ ඥානෙ මේ දුකම ආරාමලා බලන්න. ඒක බලන්න. අන්න එතකොට දුක පේනවා. දුක කොහොමද තේරෙන්නේ? ඒ දුක වූ මේ ස්කන්ධ පංචකය හරහා උස්සා ගැනීම වශයෙන් කරනු ලබන විදර්ශනා භාවනාවේදී කෙනෙකු නාම රූප ධර්මයන් වෙක් කරගෙන ඒවායේ ඇතිවන නැතිවන ස්වභාවය දැකලා ඒවා උපදවන හේතුන් සත්‍යයන් දැකලා ඒ නාම රූප ධර්මයන්ගේ ඇති අනිත්‍ය බව දුක් බව අනාත්ම බව දැකලා ඒවායේ උදේවය භංගය ආදීනවේ නිබ්බිදාව මුචිතු කම්මිතාව ආදී වශයෙන් යන මේ ඥාන විශේෂණ උපදවාගෙන කියාම මේ දැනස්ථාන මේ පංචස්කන්ධය කිසිදු කෙනෙකු විසින් නැවත නැවත ලබාගත යුතු ප්‍රාර්ථනා කළ යුතු කිසිවක් මෙහි කලම නැත්තේ කියන අවබෝධය ඒකාන්තයෙන් මේ දැනස්ථාන ලැබෙන ලැබෙන දැනස්ථානට ඉගෙන ගන්න සැපවත් බව වෙනවා. නිවනෙහි ඇති සැපවත් බව ඔහුට දකින්නට ලැබෙනවා. ඒ නිසායි ඔහුගේ සිත නිවන කරා නිම්න කෝණ පබ්බාර වශයෙන් ඒ කාලයේදී පවතින බව දක්වනවා. නිම්න කෝණ පබ්බාර. මේ දිනු අකාරයි. මේ භාවනා කොට විදර්ශනා නුවණ දියුණු කරගන්න තැනැත්තා මේ විදර්ශනා නුවණේ එක අවස්ථාවකදී ඒ නුවණ පිළිබඳව ගැටීමක් දැසීමක් කියන එකක් ඇති වෙනවා. නුවණ එක පාරටම පැන යන්නේ නැහැ නිවන කළා. ඒ කාලයේ තුලදී දියුණුවක් ආපසු වේමක් දියුණුවක් ආපසු වේමක් ආදි වශයෙන් පවතී. එහෙම අවස්ථාවක් පවතී. ඒ අවස්ථාව පිළිබඳව දක්වා තිබෙනවා වන්නේ විසාකාකයේ පිළිබඳ උපමාව. ඕනෑම වල නැග යන අය ඒ කාලෙදී දුවල් නම් ආදීන් ගමන් කරන්නේ. ඔවුන් ගුණපිමක් සොයා ගැනීමට බොහෝ විට උපකාර කරගන්නවයි කියලා කපුටෙක්. මේ උපකාර කරගන්නේ දැන් ළඟ ගොඩබිමක් ඇtei කියලා හිතා ගත අවස්ථාවකදී ඔවුන් ඒ ඔවුන් රැගෙන යන කපුටාව නිදහස් කරයි. ඒ කපුටා පියාඹගෙන යනවා. පියාඹගෙන යන්නේ ගොඩනැගිමක් දෙකට. ඒ ගිය මේ කපුටාගේ යම් පැත්තකට නම් ඒ පැත්තට නැව පදවාගෙන ගොස් ඔහු ඒ ගොඩබිමට පැමිණෙනවා. එහෙම නැත්නම් මොකද වන්නේ? ඒ කපුටා ගොඩබිමක් නැත්නම් ආපහු වෙනවා කුඹේට. උඹගහට ඇවිත් ළඟින් ආපහු අන්න ඒ වගේ මේ එක අවස්ථාවක් කියනවා විදර්ශනා නුවණ දියුණු වේගෙන කිය අවස්ථාවේදී තවම නෑ එතනත්වාගේ ඉෂ්ට නිවන කරා ඇදිවේ නිවන අරමුණු කිරීම වශයෙන් ඒකට බැඳුනේ නෑ ඒ නිසා මේ විදර්ශනාවේ නැගීමක් දැකීමක් නැගීමක් දැකීමක් කියන බන්ධයක් ඒත් ඒ තනත්තාගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට ලැබුණේ නැති වුණා. මේ ස්කන්ධ පංචකයාගේ දුක පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබීමේ හේතුවෙන් හැම තිස්සේම හිත බලවි නැමී පවතින්නේ නිවන පැත්ත. නිවනේ සිදෙන ඒ සාම්ප බව තමා අනුමානයෙන් දැනගත් මේ නිවන පැත්තට බලවි කියන්නේ. මේක අවස්ථාවකදී තමයි භාවනාව මත්තක ප්‍රාප්ත වූ විද තමන් කවදාවත් ඊට පෙර නොදක්නා ලද ඒ නිර්වාණ ධර්මයාගේ ශාන්ත සුඛ සීතලස්ස භාවය ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම එහෙම නැත්නම් ලෝකෝත්තර ඥාණයෙන්ම දැකගත හැකියි. අන්නේ දැකගත හැකි අවස්ථාවේදී තමයි මේ කරන ලද පරිේෂණය පරිේෂණයෙහි එක මොනකට නැත්නම් එක සීමාවකට පැමිණෙන ඒ සීමාවට පැමිණීමේ හේතුවෙන් තමයි ඒ තනත්තා නැවත කවදාවත් අපාය සංසාර දුක්ඛයට මුතලින තත්වයට ද ඒ වගේම මම මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදු පිළිමෙන් දේශල වීම සංඝ බේද කර්මයේ කියන ආනන්තරිය පාප කර්ම කිරීමට නැති හැකියාව නැති කරගත්ත අභි ඔයාදී මහත් ආදි සංස ලැබෙන අවස්ථාවකට ඒ වෙනත් වචනකින් කියනවා නම් සෝවාන් මාර්ග ඥානයේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමේ හේතු වෙන්නේ ඒ తත්වය. අන්න ඒ తත්වය ඇති කරගත්ත තැනට තමාම තමාව හඳුන්වා දෙන්නට පුළුවන් බව දක්වා තිබෙනවා. කීන නිරයෝනි කීන පිරච්ඡාමයෝනි කීන පිච්චිසයෝනි සෝතාපන්නෝ හමස්නේ අවිනිපාතකම් වියත්තු සම්පූර්ණකරා. මොන නිරයෝපි නිරේහි ඉදීමට යම් හේතුවක් වෙනම් ඒ හේතුව නැති කරගත්තේ. සීල ත්‍රිඥාන යෝනි විසංයෝනි ඉදීමේදී යම් ශක්තියක් විනිනම් ඒ ශක්තිය නැතිව ගිය කෙනෙක්. සීල පෙත්තිසයෝ උසට ඒ ආහාර විපාකයට සිය විදක් ලැබෙන මහත් වූ ප්‍රේතාත්ම භාවයක් තිබෙනවා. ඒ ප්‍රේත භවට පැමිණීමේ යම් ශක්තියක් තිබුණේ නම් ඒ ශක්තියට විතරගත කෙනෙක් වෙනවා. කීන පිටි. සෝතාපන්නව හමස්මි මම සෝවාන් කෙනෙක් වී අවිනිපාත ධර්මෝ මේ ලැබුණින් යම් තැනක් වෙනම් ඒ තත්වයෙන් නැවත පහළට වැටීම වශයෙන් අපායාදී තැනකට නොපෙමිණෙන්නේ නියතව සම්බෝධි පරායන නියත වශයෙන්ම සම්බෝධියයි කියනු ලබන ඒ අරහත්වයට පැමිණීමෙන් දුක් කෙලවර කිරීම නියත වූ පුද්ගලයෙක් එන මේ බව තමා පිළිබඳව ප්‍රකාශ කරන්නට පුළුවන් කියා දක්වන්නේ මේ නිර්වාණ ධර්මයේ පළමු වරට ප්‍රත්‍යක්ෂ කරපු තැනත්තා. අනේ ප්‍රත්‍යක්ෂ කරපු තැනත්තාගේ සත්‍ය බුදුරජාණන් වහන්සේ බදාරනවා <clears throat> කෙසේද? පතව්‍යායේ කරජ්ජේන සම්නස්ස ගවදීනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං පතව්‍යායේ කරජ්ජේන මුළු පෘථිවියට සමින් එකම රජ කෙනෙකු වෙනවාට වඩා චක්‍රවර්ති රජෙකු වෙනවාට වඩා සග්ගස්ස ගමනේනවා දෙවියෙකු උපදිනවාට වඩා මොකද ඒක චක්‍රවර්ති රජ කෙනෙකු විඳින මහත් සම්පත්තියට වඩා ලොකු සැපක් නාම ගෝත්‍ර වශයෙන් අප්‍රසිද්ධ වූ දෙවියෙකුද දෙවියෙකු පවා විඳිනවයි කියලා දක්වනවා. ඒ කියන්නේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය දිව්‍ය සම්පත්තියට සසඳා දක්වනවා නම් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ඉතා දියුණු එකක් කියලා දෙන්නා. දුප්පත් එකක් කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ පිළිවෙලක් අනුගමනය කරලා තිබෙන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සද්දස්ස ගමනේන. සබ්බ ලෝකාදිපච්චේන මුළු ලෝකෙම තමාගේ ආධිපත්‍යයේ පවත්වන්නෝ හැටියට දක්වා තිබෙන්නේ එක සුලගිරියෙන් දසදහසක් හත්වල ආලෝක කරන්නට පුළුවන් කියන ඔය මහා ප්‍රඥා. අන්න එහෙම ඉබන් මහා ප්‍රඥේ තුනවාට වඩා සෝතාපට්ටි ඵලං වරං සෝතාපට්ටි ඵලයේ උතුමි සෝතාපට්ටි මක්නිසාද සෝතාපට්ටි ඵලයේ උතුම්න්නේ ප්‍රත්‍යඥේ කුව සිටිනේ ඒ කෙලෙසුන් යටපත් කරමින් නිෂ්කම්පන වශයෙන් යටපත් කොට ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානෙන් මුක්‍රී කාලක්‍රියා කොට ධ්‍යාන වලින් ලබන ලද ඒ මහා භ්‍රමාත්ම භාවය ලබාගෙන කල්ප ගණනකට අවශ්‍ය ඇති භ්‍රමණේක මුසින්න තැනස්සා වූවා කෙමේ ප්‍රත්‍යජනේක බැවින් ඒ භක්ම සම්පත්තිය ලබා දීමට ඉවහල් වූ ඒ ධ්‍යාන කුසලයේ ශක්තිය යම් කිසි දවසක නැතිව ගිය කල්හි ඒ තනත්තාට ආකර්ෂ ඒ තරින් චුත වන්නට සිදුවේ. එහෙම චුත වී මේ නිවිසත් බවට පැමිණි ඒ තනත්තාට තමා ඊට කලින් જાතියේ ධර්මාත්ම භාවය ලබා ගැනීමට උපයෝගී කරගත් ඒ ධ්‍යාන ශක්තිය ඊට පස්සේ උදව් වෙනවයි කියලා එහෙම නියමයක් නැහැ. සමහර විටක මෙහි ආපසු බැඳින මෙහිදී කරනු ලබන අකුසල ක්‍රියා හේතු කොටගෙන. එහෙම නැත්නම් ඊට පෙර ජාතිවලදී කරන ලද අකුසල ක්‍රියාවන් හේතු කොටගෙන දෙවනි ආත්මභාවයෙන් චුතව ඊළඟට දිව්‍යාදී සතර අපායට පවා දෙන්නට පුළුවන්. ඒ ශක්තිය ධර්මයේ සිටියක් තිබෙනවා ප්‍රත්‍යජනීය නම්. එහෙමනම් සැලකන සැලකන්නේ ඊට වඩා කොයි තරම් ශක් කෙනෙකුද සෝවාන් පුද්ගලයා. කවදාවත් අපාය කියන්නේ නැහැ. අපාතර කිසිම සෝවාන් වූ කිසිම කෙනෙකුට ඒක නැත්තා මහා නායක දේවා එහෙම නැත්නම් මහා රජු දේවා එහෙම නැත්නම් ජනාධිපතියෙකු වේවා, අගමැති කෙනෙකු වේවා, ඔයාගේ කවර තානාන්තරයක් දරමින් ඉන්න කෙනෙකු වුණා. සෝවාන් වූ පුද්ගලයෙකු නම් ඔවුන් හට කාහමද දිය හැක්කේ සහපතියක් මොහු අපායට නොයන්නේ. ඒ කියන්නේ ඒ ශක්තිය අපට අප්‍රහීන වශයෙන් පවතී. ඒ නිසායි තේරුම් ගත යුත්තේ මේ නිවන කොයිතරම් ආනුභාව සම්පන්න ධර්මයක්ද කියන එක. මේ මේ ශක්තිය සෝවාන් පුද්ගලයාට ලැබෙන්නේ කුමක බලයෙන්ද? මේ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමේ බලයෙන්. නිවන දැකීමේ හේතුවෙන් තමයි මේ සමාතුල එතෙක් අප්‍රහීන වශයෙන් පැවති සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන කවදාවත් නැවත උපදන්නේ නැති ආකාරයෙන් දුරු වී යන්නේ. ඒකට කියන්නේ අනුපාද විරෝධය. ඒ දුරු වී යන්නේ මේ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමේ බලයෙන්. එනිසා නිවන මහා ආනුභව සම්පන්න ධර්මයක් ඒ දකින්න. හැබැයි එය කවදාවත් හටගත් එකක් නම් නෙවෙයි. ඒ හටගත් එකක් නොවන නිසාම තමයි එහි නාස්ති භාවයක් නැහැ. ඒ නිසා නිවන ප්‍රත්‍යක්ෂ කිරීමෙන් කෙනෙකු බලාපොරොත්තු වන ඒ නිරෝධය කියන එක තේරුම් ගන්නදී මෙලෙස. ඒක කොහොමද තේරුම් ගන්නේ? හැම හටගන්නා ධර්මයකම තිබෙනා නිරෝධයක්. ඒ නිරෝධය නෙවෙයි නිරෝධ සත්‍යය කියන්නේ. තම අටගන්නා ධර්මයකම නිරෝධයක්. දැන් අපි ගන්න සිතක් ඇතිවෙනවා. ඒ සිත පොරතින නැති. ඒකේ සිත පිළිබඳ වූ නිරෝධයක්. ඒ නිරෝධය ඒ සිතේ ක්ෂණික නිරෝධයක්. ඒ වගේම හටගන්නා රූපයක් තිබෙනවා ඒ රූපය නැති වෙනවා. ඒකේ නිරෝධයක්. එහෙම හටගන්නා හටගන්නා හැම ධර්මයකදීම නැතිවීමක් තිබෙනවා නම් ඒකද නිරෝධයක්. ඒක නිරුද්ධ වීමක්. ඒ එබන්දක් නෙවෙයි නිවන කියන්නේ. ඒ නිරෝධයේ කියන එකේ කිසිදු ඇති බවක් නැහැ. ඒකට කියන්නේ නාස්ති භාවයක් නැති බවක්. එහෙම නැත්නම් අභාව මාත්‍රය. ඒක අභාවම. එබන්දක් නෙවෙයි මේ නිවන කියලා කතා කරන්නේ ඒ නිවනේ. එහෙම මේ යම් කිසිවකගේ නැති බවයි කියන ප්‍රඥප්ති මාත්‍රයක් නෙවෙයි නිවනේ. නිවන ඒකයි කියන්නේ නිවන ඒකාන්තයෙන් ඇත්තේය. ඇත්තේ. ධනක මුද්දල්ලා බුදුරජාණන් වහන්සේ වෙත දැකදී ඇතිව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කරනවායි වදාරනවායි නිවන ඇත්තේ කියලා. ඒ වගේම ස්වාමීන් ඔබ වහන්සේ මේ නිවනට පැමිණීමේ මාර්ගය දේශනා කරනවායි. එතකොට වත් ස්වාමීන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් මතුවෙන සමහරේ ඒ නිවනට පැමිණෙනවායි සමහරේ ඒට පැමිණෙන්නේ නැත. ඒට හේතු කවරේද ස්වාමීනි? මොකදලා තම ඔබගෙන් අහන්නද ප්‍රශ්නයක් මේ කාරණේ පිළිබඳව. හොඳයි ස්වාමීනි අසමද. ඔබ දන්නවද දෙකාන් වලට යන්නට පාල දන්නවා ස්වාමීනි. කවරෙන් හෝ ඇවිත් ඔබගෙන් ඇසුවොත් ස්වාමීනි මට රජගහන් වලට යන පාර්ශ්වයද දෙන්නේ කියලා ඔබට කියා දෙන්නේ නැතිද ස්වාමී මට කියා දෙන්නේ මම කියනවා ඔහුට